දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ පටන් අරගත්ත ධර්ම සාකච්ඡාව මේ වෙලාවේ අදත් අපේ දෙවෙනි අවස්ථාව ඉතියේ සඳහා අලුතෙන් වැඩම කරලද මෑණිවරුන් වහන්සේලාට මම මතක් කරන්නේ මූලික උපදේශ පිළිබඳව හෝ සමාදන් රකින්න සීලය පිළිබඳව හෝ එහෙම නැත්නම් මේ ස්ථානයේ තියෙන ව්‍යවස්ථා නීති රීති පිළිබඳව හෝ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් Tamanට හිතට කරදර කරන ඒක හිතේ තියානින්න එපා. එතකොට භාවනාවට බාධායි. ඒ ටික අපි මේ අවස්ථාවේදී ප්‍රශ්න ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා. ඊට අමතරව ඒ උපදේශ ක්‍රියාවත් කරනකොට ක්‍රියාමත් කරනකොට මතුවෙන ප්‍රශ්න කමඨාන් සුද්ධ කිරීමත් අපි මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අපි ආධ්‍යාත්මික ජීවිතයට අදාළ යම් යම් දත යුතු කරුණු පිළිබඳවත් ධර්ම සාකච්ඡාක ස්වරූපයෙන් ගන්නවා. නමුත් හුදු මූල ධර්ම සඳහා වෙන මූල ධර්ම ප්‍රශ්න ගන්නෑ. මොකද අපිට ඇති වෙන ප්‍රශ්න මතුවලා තියෙන නිසා. ඉතින් මේ මතක් කිරීමෙන් පස්සේ අපි ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරනවා. එසේ නමුත් අවස්ථානුකූලව ලැබෙන ඉඩ කාල ප්‍රස්තාව අනුව සභාවට ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න තියෙනවා නම් ඒකත් ඉදිරිපත් කරන්න කියලා අපි කරුණාවෙන් මේ වෙලාවේ ආරාධනා කරනවා ඒ සඳහා සූදානම් කරලා තියෙන මයික්‍රොෆෝනේ පාවිච්චි කරන්න. එතකොට වාර්තාගත වීම ප්‍රශ්නේ වාර්තාගත වීම ප්‍රකට වෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්නේ නැහි උත්තරේ පමණක් වාර්තාගත වෙච්චාම මේ සම්බන්ධ නොවන ඒ පටිගත කරපු දේවල්ට අහන අයගේ ඉල්ලීමක් තියෙනවා ඒක අඩුපාඩු සහිතයි නිසා ප්‍රශ්නයත් හොඳට වාර්තාගත වෙන්න අරින්න කියලා. ඒ නිසා අපි මයික්‍රොෆෝනයක් සූදානම් කරලා තිනවා. කාටද කතා කරන්න ඕන නම් අත උස්සන්න. අපි එතකොට ඒ කෙනාට මේ මයික්‍රොෆෝනේ ලැබෙන්න සලස්වනවා. ඒකට කතා කරන්න කියලා ඉල්ලා සිටිනවා. අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට රජී මහත්මයාගේ ඉල්ලා සිටිමු. අවසරයි පෙරඳුනේ. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී උදරයේ පිම්බීම හැකිලිම දෙස සිහියෙන් බලා සිටිමි. එවිට අධික වේදනාවල් නොඑක ආකාරයේ සිත විසිරියාම ශරීරේ පුරා ඉදිකටු වලින් අනින්නාක් මෙන්ද දැනේ. එකවර මේ බව වටහා ගැනීම පවා අපහසුය. ගරු ස්වාමින් වහන්සේ එකවර මෙසේ සිහිපත් කීප කීපාකාර දැනීම දැනෙන්නේ සත්‍ය මදිකමද? එවිට මා කලයුත්ත කුමක්ද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. මේක ඇත්තටම සතිය වැඩිකම තියෙන්නේ. අපේ හිත කයෙන් පිට යන්නේ නැති නිසායි, කයේ ඉන්න නිසායි, කයේ තද ගති, පිම්බි මහැකිලිම් සත්තු අනින වගේ දැනෙන්නේ. ඉතින් ඒ තොරතුරු වැඩි වෙනකොට අපේ හිත සැක කරන ගතිය, භාවනාවට බාධා කරන ගතිය කුකුසක්. ඉතින් ඒකයි මේ භාවනාවට බාධාවයි වෙන් කරලා හඳුනගන්න එක හරිම අමාරු යෝගාවචර. කොහොම හරි භාවනා දියුණු වෙනකොට හැම වෙලාවෙම මෙතන වැරදිලා කියනවා. වැරදිච්ච හැම වෙලාවෙම මෙතන හරි ගිහිල්ලයි කියලා. ඒ නිසා මේක භාවනා හුඟාවක් හොඳට හරි ගිය වෙලාවක්. හොඳට ඕම කයේ සතිය පිහිටන වෙලාවක්. ඒ නිසා බලන්න මේ කයේ දැනෙන මේ වෙහෙස, කයේ දැනෙන මේ කටුවයින් වගේ ගතිය, කයේ දැනෙන මේ පිම්බීම හැකිලිම ඇතුළට හිතාව බවට ලකුණක් නම් කරුණා කරලා ඒකට කරදර කරන්න එපා. කරුණා කරලා ඒකට අනදර කරන්න එපා. කරුණා කරලා ඒකට උණු වතුරක් කරන්න එපා. මේ ප්‍රශ්න ඇහිල්ලේදී අපි බලාපොරොත්තු වෙන්නේ හිතට කොහොම හරි සතිය ඇතුල් කරගන්නනේ. ඇතුළු වුණාට පස්සේ දැනෙන හැම දෙයකටම සාදර වෙනව වෙනුවට මේක ඔක්කොම එකපාර බලන්නේ කොහොමද මේක භාවනාවේ කැඩිල්ලක්ද කියලා හිතන එක මාරපාක්ෂිකයි. මං කියන්නේ මේ අහන එක නම මාරපාක්ෂිකයි කියලා. අන්නේ දේ වෙන් කරගෙන මේ කය ඇතුලේ හිත තියෙන බව දන්නවනම් එච්චරයි අපිට මේ මුළු වැඩමුළුවේම ඕන කරන්නේ. ඒකට මේක ලකුණක් නම් මේකට අනුග්‍රහකරනද ඔය හිතට එන මේ ගොඩ පෙරක දෝරුකම් ඔය දේවල් කෙලස් කෙලස් කෙලස් වශයෙන් අඳුර ගන්න ඕනේ. ඉතින් මම මේ මම මෙහෙම කිව්වට අතර වැටෙනවද මන් දන්නේ කෙසේ නමුත් මේ කයේ හිත තියෙන බව දන්නවනම් අන්න එච්චරයි දිනු කර ගන්න ඕනේ මුලදී. ඒකට ලැබෙන මේ පෙර නිමිති වලට නිග්‍රහ කරන්න එපා අව탁සීරු කරන්න එපා සතිය කැඩුනායි කියලා හිතන්න එපා හොඳට පිටි සතියක් කියලා බැලුවොත් ඔය ඔක්කොම සුබ නිමිති ප්‍රීතියට කරුණු ප්‍රමෝදයට කරුණු වෙනවා නැත්නම් මේවා දරතයක් කරදරයක් භාවනා කරන හිරියාරයක් වගේ පේනවා. මෙන්න මේ දෙක අතර වෙනස යෝගාවචර දැනගන්න ඕන. ගෞරවනීය ස්වාමින් වහන්සේ කමඨහන මෙනෙහි කරමින් නිදිද්දී හුස්ම පිළිබඳව අවධානය වාර කිහිපයක් විනාඩි 5ක් 10ක් පමණ මෙනෙහි කරමින් සිටියේදී නිින්ද යන බව හැඟියයි. එය කෙලෙසකවත් මගවහාර මගහරවා ගත නොහැකිද? පහදා දෙනමින් ගෞරවණීයලා සිටිමි. නිින්ද කියන එක නිරීක්ෂණය කෙරුව නැත්නම් පේන එකවරම එකක් වගේ. නිරීක්ෂණය කෙරුවොත් ඇතුළට හිත ඇවිල්ලා හිත සීතල වෙලා නැවෙන කොටයි නිදිමත එන්නේ. එතකොට නිින්ද එන ලකුණු අඳුරන්න පුළුවන් නිතර නිතර මේකට මුණ දෙන යෝගාවචරයට. එතකොට ඒක සඳහා සූදානම් වුණොත් මගේ දැන් හිත නිින්දට යන්න හදන්නේ කියලා ඊට ඉස්සෙල්ලා එන පෙර නිමිටි අඳුන ගැනීමෙන් තමයි මේ අවදිය සූදානම්කම වැඩි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම තමයි තේරෙනවා නිදිමත එන්නේ කියලා වේගයෙන් මෙනෙහි කිරීම තමයි භාවනාවේදී පිළියමක් වශයෙන් කරන්නේ. නමුත් එතකොට මේ මූල කර්මස්ථානෙට මොකද වෙන්නේ කියන තොරතුරු මම දැන් ඉදිරිපත් කරන්න ඕනේ. මම ඒක සඳහා හොඳට බලන්න ඕනේ කියන හැඟීම් බැලුවොත් නිදිමත කඩලා යනවා. මේ ලියුම ලියලා තියෙන්නේ ඒ වෙනකොට මූල කර්මස්ථානයේ වෙනස් කිරීම ගැන කිසිම තැකීමක් නැතුව. මූල කර්මස්ථානය පිළිබඳ මොනම ලකුණක්වත් ලියලා නැහැ. ඒක නිසා මේ එන නිින්ද වළක්වලා මූල කර්මස්ථානට අවදිය අප්‍රමාදේ වඩන්න නම් මේ වார்த்தාවට පුළුවන් තරම් බලන, පෙනෙන, මූණ දාලා තියෙන මූල කර්මස්ථානයේ විස්තර පුළුවන් තරම් අහුලන්න. පුළුවන් තරම් ඒක වார்த்தාවට ඇතුළු කරන්න. එතකොටත් හිත අවදි වෙනවා. නිින්ද යන්නේ එතකොට මේ වගේ මූල කර්මස්ථානයේ පිළිබඳ මේ තොරතුරු වල වෙනස පෙරමග ලකුණු පෙන්වනවා දැන් මේ යන්න හදන්නේ නින්දටයි එහෙම නැත්නම් මේ යන්න හදන්නේ අවදියටයි කියලා. ඒ නිසා මේ ප්‍රශ්න කරු නැත්නම් ප්‍රශ්න කාර්ය කැමැතිද නින්ද එන හැටි එතකොට මූල කර්මස්ථානට සාපේක්ෂව කොහොමද ඒක වෙන්නේ කියලා සභාවට කරුණු ඉදිරිපත් කරන්න. එහෙම නැහැ ඒක හොඳ තොරතුරක් වෙනවා. එතකොට ඒක මුළු සභාවම අවදි වෙලා හිටී. ඉතින් ආ දෙන්න කැමති නැත්නම් මං ඉල්ලා හිටිනවා අනිත් දවසේ නිින්ද කියන්නේ හදිසි වැඩක් නෙවෙයි හිමීට සිද්ධ වෙන එක මූල කර්මස්ථානට සාපේක්ෂව වාර්තා කරන්න ඉගෙන ගන්නකම් ඔය පුංචි පුංචි දේවල් වලින් අපිට ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා නැවතත් කමඨහන් වාර්තාවක් ලියන හැටි පිළිබඳව සැලකිලිමත් වෙන්න මේකේ එක වාක්‍යයක් තියෙනවා මූල කර්මස්ථානය ගැන කිසිම විස්තරයක් ඉදිරිපත් කරලා නැහැ ආනපාන දිහා විනාඩි 5ක් විතර බලලා තින එක ආස්වාසයක් ගැන එක ප්‍රස්වාසයක් ගැන ලියලා නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම නිින්දට ආවඩන කමටහන් සුද්ධ කිරිලක් තියෙන. ඒකයි මම කියන්නේ ඒ කෙනාට කරුණාකරලා ඉදිරිපත් වෙන්න. එතකොට මුළු සභාව වෙනුවෙන් අපට එයත් එක්ක කතා කරලා මේක අනික් අයටත් තේරෙන්න කරන්න පුළුවන්. නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ කමඨහන වඩද්දී සිතුවිලි ගලායම නවතා ගන්නේ කෙසේදයි පහදා දෙන මෙන් ගෞරවණ ඉල්ලා සිටිනවා. මේ ප්‍රශ්න එකක්වත් මම ගන්න එක් අඩු ගන්න කමඨහන මොකද්ද කියලාවත් කියන්නේ නැහැ. කමඨහන හිටපු වෙලාවේ විස්තර කියන්නෙත් නෑ මම මේ කෙනාටත් ආර්දනා කරලා සිටිනවා කරුණා කරලා මොකද්ද කරන භාවනාව? ඒ භාවනාව මූල කර්මස්ථානට කමඨහන හිත ගිහාම කොහොමද කියලා එක වාක්‍යයක් එක වාක්‍යයක් මේ විසිටි විලින්නේ කොහොමද කියලා අහනවා වේදනায় ඉන්නේ කොහොමද කියලා අහනවා නිදිමත එන්නේ කොහොමද කියලා මට කිසිම තේරුමක් නැහැ තමන් කරන භාවනාවේ විස්තරයක් දෙනකම් ඒකට සාපේක්ෂව උත්තර දෙනවා මිසක්කා මේක හරියන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න සියල්ලටම මට කියන්න තියෙන නැවතත් හම්බී තව ප්‍රශ්න 10ක් විතර ඉස්සරහට. හැම එකටම කියන්න තියෙන මූල කර්මස්ථානයේ පිළිබඳ සෑහෙන විස්තරයක් දෙන තාක්කල් මේ නඩු එකක්වත් ඇහෙන්නේ නැහැ කල් යනවා. අනිත් දවසේ ආය අපීල් කරන්න කරුණා කරලා භාවනා කරනකොට වැටහෙන දේ එතන මූල කර්මස්ථානයේට වැටහෙන දේ ඇතුල් කරන්නේ නැත්නම් මේවා නිකන් වල්පල් විතරයි. මේක කොහොමද පළවෙනි දවස් දෙක තුනේ හරි වෙහෙස කරයි. හරිම වෙහෙස කරව කෙනෙකුටවත් ඒ කාරණා කියන්න හිත දෙන්නේ නැහැ. නමුත් දවස් 3-4ක් ගියාට පස්සේ මම හිතනවා මේක සාමාන්‍යයට තේරෙයි. ඉතින් එතකන් අපි ටිකක් ඔය ඉවසගෙන යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වැඳුම් පිදුම් සඳහා වැඩි කැමැත්තක් නොදක්වමි. නමුත් බුදු පියාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාවේ අඩුවක්ද නැත. වැඳුම් පිඳුම් සඳහා යොදවන කාලයේද භාවනාව සඳහා යෙදීම යම් ඵලදායී කටයුත්තක් ලෙස දකිමි. මේ සිතිවිල්ල නිවැරදිදයි පහදා දෙන මෙන් ගෞරවණීයලා සිටිමි. මුළු බයිලා පැත්තක තියලා ආනාපාන ගැන මට එකක් කියන්න. ආස්වාද ප්‍රසවාස ගැන එක වාක්‍යයක් කියන්නේ එතකම් මං කිසි ප්‍රශ්නයක් ගන්න ඔය බයිලා කතා කරන්නේ නෙවෙයි අපි මේ දවස් තුන හතරක් අනුන් දෙන බත් කාලා බුදියා ගන්න මෙතන. ඕව කතා කරගත්තයි භාවනා කරන එක හොඳ වැඩක් නම් මොකද්ද කරනකොට වෙන්නේ කියන්නේ මේ විදියට කියන්න නම් කරන්නේ ඕක මට වෙන බුද්ධානුසයත් නැතිනවා භාවනාවක් නැතිනවා මගේ මොහොත් බණුන් අහලා ගෙදර යන්න වෙන්නේ ගෞණීය ස්වාමින් වහන්සේ ඊතා සතිමත්ව ආනාපාන සති භාවනාව කරගෙන යද්දී සංසිඳන හුස්මත් සමග කිසිදු සිතුවිල්ලකින් තොරව බාහිර ශබ්දයක්ද උපාදානය කර නොගෙන විනාඩි 20ක් පමණ සිටිය හැකිය ඉන් ඉදිරියට මෙම කමඨහන් දිනු කරගන්නේ කෙසේදයි අප කෙරේ කරුණාවෙන් පහදා දෙනමින් ඉතා ගෞරවණීයලා සිටිමි. තවද මේ කමඨහන වඩවාගෙන යද්දී සිතේ සතුට රැඳී පවතී. නිදිමත ගතියද නැත. වෙනදාට වඩා භාවනාවට වැඩි කැමැත්තක් ඇල්මක්ද ඇත. මේ කෙනාගේවත් මං ඉල්ලා හිටිනවා. ඒ සංසිඳෙන්ට ඉස්සෙල්ලා හිතවිලි නැත්නම් එන්නේ ඉස්සෙල්ලා කොහොමද ආස්වාද ප්‍රසවාස වැටෙන්නේ කියලා පොඩි මතක් කිරීමක් ඉදිරිපත් කරන්නයි කියලා තුන්වෙනි වතාවටත් බැගෑපත් වෙලා ඉල්ලා හිටිනවා. කැමති නැද්ද මේ ලියපු එකනා කියන්න මම ආස්වාද ප්‍රසවාසයේ හිත තියෙනකොට කොහොමද වැටෙන්නේ කියලා. එමේ එකක් එනකන් කියව නෑ. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ කමඨාන මෙනෙහි කරමින් සිටියේදී වාර දෙක තුනක් පමණ හොඳින් සිහිය පවත්වාගෙන සිටිද්දී නොදැනීම සිත පිට ගිය විට නැවත ටික වේලාවකින් ඒ බව දැන ගනිමි. එසේ සිත පිට යන්නේ සිතුවිලි වැඩි නිසාද? පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හිත යන්නේ ඉස්සෙල්ලා ආනාපාන ගැන පොඩ්ඩක් කියනකම් ඊගා ප්‍රශ්නට යන්න. එක්කෙනෙක් ලූසන්. ඔය ඔක්කොමලා වෙන්නේ එක්කෙනෙක් අඩු ගානේ. එහෙම නැත්නම් අපිට ඉක්මනට ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල කරලා සක්මන්ට යන්න පුළුවන් මාත් කැමතියි. එක්කෙනෙක් ලූසනකම් මේ එක්කෙනෙක් හරි මේ භාවනා කරනකොට පේන මූල කර්පස්ථාන විස්තර කියලා අතුරු අන්තර ගැන කතා කරනකම් මම යන්නේ එක ප්‍රශ්නයක්වත් ගන්න. හැබැයි හැම ප්‍රශ්නෙම සාදරයෙන් සභාගත කරනවා. වෙන්න කරන්න දෙයක් නැහැ. ඉතින් බය අරින අරින්න මෙච්චරයි මම දන්න ක්‍රමය. ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ සෝවාන් වීම සඳහා භාවනාව අත්‍යවශ්‍යමද? පහදා දෙන්න. ගෞරවයෙන් ඉල්ලා සිටිමු. සක්මණින් පමණක් ඵලයකට පත්වීමකට නොහැකිද? පහදා දෙන්න ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. තේරෙනවනේ මම මොකටද වට උත්තර දෙන්නේ නැති කියලා එක්කෙනෙක් හරි එක් මේ දැන් දවස් අපි දවසක් ගත කරලා තියෙන මම හිතන්නේ පූර්ණ දවසක් තවත් දෙකට කිට්ටු කරන යනවා එක වාඩි වෙච්ච එක විස්තරයක් මට කියන්න එක නිකන් මූල කර්මස්ථානයේ එක සැරයක් මූණ දාපු එක අපි කොහෙද යන්නේ කියලා බලන්න භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා මෙහෙම අපි මේ වල්පල් ඉදිරිපත් කර ගන්නවා නම් මනසකට අපි කවදද බුදුරජාණන් වහන්සේ දීපු උපදේශයක් කරලා සපේලා බුදුරජාණන්තුරු උත්තර දෙන්නේ මේක සඳහා නෙවෙයි ධර්ම සාකච්ඡා කියන්නේ. මෙව නෙවෙයි ප්‍රශ්න විචාරාත්මක අඩපිරිවෙල. මේ අබෞද්ධ නිසා නෙවෙයි මම මේ කතා කරන්නේ. බරපතල වෙන්නත් ඇති ඒ පැත්තේ. නමුත් මට වැදගත් වෙන්නේ මේ ආපු වෙලාවේදී දීප උපදේශ ඇහිලා තියනවාද, භාවනා කරලා තියනවාද කියන එක මිස ඕව මූලික දේ නෙවෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි මම පරයන්ක භාවනාවට ඉඳ ගන්න විට ඉඳ ගන්නවා කියලා දැනගනිමි. කය දෙස මනස සීනුවණින් බලමි. ස්වල්ප වේලාවකින් උදරයේ පිම්බෙන ස්වභාවය දකිමි. හැකිලෙන ස්වභාවය දකිමි. මෙවිට උදරයේ තද ස්වභාව දනිමි. ඒ වගේම වේදනාව බොහෝ සෙයින් දැනේ. එවිට මෙනෙහි කළද එය ඊටා වැඩි බවක් දැනේ. එවිට ඉරියව්ව මාරු කරමි. එසේ කළාට කමක් නැද්ද? ඒ වගේම සිතද වෙනස් අරමුණු කරා යන්නේ ඊටා වේගේනි. සිත ඉවත් වී ගියාට සල්ප මොහොතකින් තමා ඒ බව වැටහෙන්නේ. එකවර මෙසේ වීම සතියේ හීන බවක්ද මට නොහැටේ. කල්පනාවන්ද බොහෝ වැඩිව දැනේ. පහදා දෙන්න ඔබ වහන්සේට නිවන් පිණසම හේතු වේවා. උත්සාහයක් අරගෙන තියෙනවා. පිම්බීම හැකිලින් බලනකොට තද ගතියක් වැටහෙනවා කියලා. ඉතින් ඒක ඒකේන හරි කමන්නේ ඉදිරිපත් වෙනවා නම් මේ තද ගතිය වැටහෙන පිම්බෙන අවස්ථාවේදී දැහැකිලන අවස්ථාවේදී කියලා විස්තර කරලා කියන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. පිම්බීම හැකිලින් බලනකොට පිම්බෙනකොට ගොඩාක් තද බවක් දැනෙන මේ ප්‍රදේශ වල ඇති වගේ දැනෙනවා. ඒ වගේම හැකිලෙනකොට ඊටම ස්වල්ප වේලාවක ඒක කෙටි බවක් දැනෙනවා. ස්වල්ප වේලාවකේ කෙටි බවක් දැනෙනවා හැකිලෙනකොට. මොකේ කෙටි බවක්ද? හැකිලීමේදී. එතකොට ඒක තදවීමේ ප්‍රතිපක්ෂ වෙන සැහැල්ලු බවක් වගේ එකක් නෑ. ඒ කියන්නේ තද ගතිය කෙටිව වෙලාවට වැඩි. ගොඩාක් තද දැනෙනවා. එතකොට මේ විදිහට මේ පිම්බීම මේ හැකිලිම කියලා දැන් වෙන් කරලා අල්ලන්න පුළුවන් නේ. එහෙම පුළුවන්. ඒ විදිහට බලලා පිම්බීම හැකිලිම වාර කීයක් බලන්න පුළුවන්. ඒක ගණන් කරේ නෑ එහෙම ගණන් කරේ නෑ. ඔය එතකොට 3 4ක්ද නැත්නම් විනාඩි 3 4ක්ද? ඊට වඩා ප්‍රමාණයක් පුළුවන්. ඔව් ඒක තමයි අපි උපයලා තියෙන දේ. හැබැයි ඒකෙත් තව උත්තරේ නැත්නම් කට උත්තරේ එහෙම නැත්නම් සාක්ෂ්‍ය පේන්න ඕනේ. පිම්බෙන වෙලාවේ පේන තද ගතිය සහ හැකිලෙන වෙලාවේ පේන තද ගතිය අතර අඳුනා ගන්න තරම් වෙනසක් තියනවාද එහෙනම් මේ දෙක අතර මොකද්ද ඒ සුවිශේෂී ලකුණු දෙක කියලා. මේ දැන් ඔය පිම්බෙනකොට දැනෙන තද ගතිය සහ හැකිලෙන දැකෙන කෙටි ගතියට අමතරව දැන් මතකෙන් කට උතරයක් දෙන්න පුළුවන්ද මීට අමතරව Taman පිම්බෙන වෙලාවේදී බිම්බීමේ සාක්කයක් වශයෙන් හැකිලිම වෙලා හැකිලිම සාක්කයක් වශයෙන් තව මොනවද දැකපු කරුණු දාපනවද දැකපු පෞද්ගලික ලක්ෂණ මොනවද භාව මොකද ස්වභාව ඒක පිටනේ මං කියන්නේ පිම්බීම හැකිලිම දෙකේ ඒ උදර ප්‍රදේශයේ ඒ ඉහළ හරිය පද වෙනවා. එතකොට එහෙම එතකොට ඒ පින්නේ හැගෙන ඒ ස්වභාවය උඩට යනවා වගේ දැනෙනවා. ඒ කියන්නේ ඉස්සෙනවා පාත් වෙනවා. එතකොට ඒකෙදී කියන්නේ උලන්දත් පිම්බෙමේදී ඉස්සෙනවා පාත් හැකිනකොට තද පාත් වෙනවා වගේ නියෝජනයක් නිදර්ශනයක්. ඉස්සෙන පහත් වෙනවා වගේ ස්වභාවය තදින් දැනෙන වෙලාවක් තියෙනවා. එතකොට කොහොම හරි මේ පිම්බීම හැකිලිම දෙක වෙන්කොට හඳුනාගත්තොත් තමයි අපිට ලකුණු ලැබෙන්න පටන් ගන්නේ. ඉස්ලාම් ගන්න පිම්බීම හැකිලිම හිතේ අනේක ඊට පස්සේ යෝගාචර බලන්න කොහොමද පිම්බීමේ හැකිලේ වෙනස් වෙන්නේ. දැන් එතකොට අවුලගෙන තියෙන වැඩේට පැටලිලා තියෙන. ඊට පස්සේ බලන්න මේ විදිහට විස්තර දකිමින් දෙකේ වෙනස දකිමින් හුස්ම රැලි වාර කීයක් පිම්බීම හැකිලින් වාර කීයක් යන්න බෑ. එච්චරයි සතිය කියන්නේ. ඒ ටික තමයි අපිට මේ ලකුණු හම්බෙන කොටස්. දැන් ඊට අමතරව යනවනේ දැන් වේදනාව ගැන කතා කරනවා, හිතවිලි ගැන කතා කරනවා. ඒතර මේ වේදනාව තියෙද්දි බිම්බි මහැකිලින් බලන්න පුළුවන්ද නැත්නම් බිම්බි මහැකිලිම සම්පූර්ණයෙන් ڇප්ප කරන යටපත් කරගෙනද වේදනාව එන්නේ වේදනාව ඉස්මතු වෙනවා වේදනාව ඉස්මතු වෙනවා ඔය ඉස්මතු වෙනවා කියලා කියන්නේ පිටිපස්ස බිම්බි මහැකිලිම තියෙනවා එතකොට අර බිම්බි මහැකිලිම වේදනාවේ කරදර බාධාව තියෙද්දිත් තදවීමක් විදිහටමද පේන්නේ නැත්නම් ඉස්සීමක් පාත් වීමක් විදිහටමද පේන්නේ? තදින් ඉස්සෙන පාත් වෙන දැනෙනවා. තදින්. ඒතකොට වේදනාව ආපු නිසා මෙයාගේ ක්‍රියාකාරකම් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකකොට බලනකොට වේදනාවක් නැතිකොට සාමාන්‍ය විදිහට ඉස්සෙනපාත් වෙනවා දැනෙන එකයි. වේදනාවක බලපෑම නිසා හොල්මන් කිරීම නිසා මේක ඉක්මනින් ඉක්මනින් තදින් ඉස්සෙනපාත් වෙනවා දැනෙන එකෙන් වඩා හොඳ සතිය තියෙන කොයි වෙලාවද කියලා තීතේ. වේදනාවෙන් ඉස්සලද වේදනාවට පස්සේද? අන්න එතන හිතට පටලැවෙනවා. එතන පටලැවිලි ස්වභාවයක් දැනෙනවා. එතන ගොඩක් පටලැවිලා වගේ පේනවා. අපි කට උත්තරයක් දුන්නොත් එහෙම ලකුණු දෙන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්නේ ගත්තට ස්තුතියි. දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද උත්තරේ? මොනවාක්වත් කරදරයක් නැතුව ආස්වාස පිම්බීම හැකිලින් බලනකොට පේන තද ගතිය ඒ සතියද හොඳ නැත්නම් වේදනාවක හොල්මන් එබිකම් කිරිලි ඇස්සේ කලබල වෙලා පිම්බීම හැකිලිම දඟලනකොට ඒ දකින්න සතියක් තියෙනවා. මේ දෙකෙන් කෝකද වඩා සෙල්ලක්කාර සතිය? වේදනාවේදී ඒක මාත් කියන්නේ එච්චරයි. ඉතින් ඒක අල්ලගෙන යන්න පුළුවන්ද දැන්? අනිත් දවසේ යනකොට ඈ එතකොට අමාරුයි. අමාරුයි කියලා පුළුවන්. දැන් මේ පොඩි වැඩක් නෙමෙයිනේ කරන්නේ. දැන් අපි පොයින්ට් එක ගත්තනේ. තනියකට මොකක්වත් නැතුව පිම්බි මෑකිලිම් පේනකොට අපි බලහන් ඉන්නවා. එතකොට එතන එතන උස්පහත් වෙන ස්වභාවය දැනනට ඒක මෙනෙහි කරට කමක් නැද්ද? මෙනෙහි කරන එක නෙමෙයි මං කියන්නේ වැඩියෙන් ලකුණු ලැබෙන්නේ ඒකටද නැත්නම් වේදනාව හොල්මන් කරද්දී බලන ආශ්‍රත් පිම්බිම හැකිලිමේද වැඩියෙන් ලකුණු ලැබෙන්නේ කියන එකයි මම ගන්නවා දන්නේ. මිනේ කරත් නැතත් මෑණින් ආංශ මිනේ කරන්න ඕනේ සතිය පිටලා නැත්තම්. සතිය පිහිටවා ගන්න. පිහිටියා නම් දකින්න කාරණා ටික බලාගත්තට පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මිනේ කරන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. Tamanට හැඟීමක් ගන්න පුළුවන්ද? තන්නේ කර පිම්බීම හැකිලින් බලනට වැඩිය සෙල්ලක්කාර සතියක් ක්‍රියාශීලී සතියක් අවශ්‍යයි වේදනාවක හොල්මන් තියේදී සතිය මේ පිම්බිම හැකිනේ බලන්න. ඒ තියේදීත් බැලුවොත් බලන්න පුළුවන් එච්චරයි. ඊට පස්සේ බලන්න සද්දයක් ආවට පස්සේ කොහොමද මේ හොල්මන? හිතවිල්ලක් ආවට පස්සේ මේ හොල්මන. ඒකෝට අපි අර වේදනාවෝ සද්දයෝ හිතවිල්ල බලන්නේ මේ කරගෙන යන වැඩේට එන බාධාවක්. ඒ බාධාව තියදී බාධාව ගැන කතා කරන්නේ නැහැ. බාධාවේ තියෙනකොට ඒක තේරුන්නේ නැහැ. ඒකට තේරුන්නේ නැහැ මට. බාධා වෙන්න පුළුවන් හිතවිල්ලකින් බාධා වෙන්න පුළුවන් වේදනාවකින් බාධා වෙන්න පුළුවන් සද්දකින්. අපි බලන්නේ බාධාව තියෙනකොට අර බලබලා හිරව පිම්බීම හැකිලිවල මොකද වෙන්නේ කියලා. ඒක අඩු වෙනවා. ඒක අඩු වෙනවා. දැන් කියන විදිහට ඉක්මන් වෙනවනේ. පිම්බීම හැකිලිම වහවහ සිද්ධ වෙන්න පටන් ගන්නවනේ. මේක අපේලා උත්තර දෙන්න අනිත් දවසේ බලන්න ඕනේ. මේන සද්ද වේදනා හිතවිල්ලේ අලගිය මුලගිය හොයන්න ගත්තොත් මාරපාක්ෂිකයි. ඒතිෙද්දි තියෙන ආස්වාස්පස් පිම්බීමේ කියලා බැලුවොත් බුද්ධ පාක්ෂිකයි. මේන සද්ද වේදනා හිතලගෙන හොයන්න ගත්තොත් පාපයි. වැරදකට බැඳෙන්නේ. ඒතිෙද්දි ඒක තියෙද්දි පිම්බීමේ කියලා බැලුවට කමක් නැද්ද? ඒක තමයි මේ කියන්නේ. බැලුවොත් බුද්ධ පාක්ෂිකයි. කෙලස් කෙලස් නැහැ. හිත වීරත්වයක් වැටෙනවා. සතිය විවිධාංගීකරණය වෙනවා. සතිය විචිත්‍ර වෙනවා. එකක් නෙවෙයි එකක් කරනකොට මේ බාධා කරද්දිත් ඒක අරින්සෝ බලනිනවා. අපහසුයි හැබැයි. මොනවාක්වත් නැතුව. නමුත් Tamanට තේරෙන්න ඕනේ මේක තමයි අපි වාහන නැති පාරක වාහන එලවන්න පුරුදු කරනාට වාහන තියෙන පාරක එලියන්න එපා. ඒ කවදා හරි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. තේරෙනවද? වාහන නැති තැනක ඩ්‍රයිවිං පුරුදු වෙනවා. ලයිසන්ුත් ගන්නවා. දැන් කිව්වොත් එimhe ලයිසන් ගත්තේ වාහන නැති පාරක මං යනකොට මොකක් එකම වාහනයක්වත් දෙන්න එපා පාරට කියලා. හිතේ ආයිද අපි කියන දේ ලෝකයක්. අපිට කවුරු හරි ඩ්‍රයිවිං ජොබ් එකක් දෙයිද? يعني පුරුදු වෙනකොට එහෙම තමයි. ඒකෝට වාහන තියේදී මිනිස්සු ඉඳදී පොලක් අස්සේ මේක දාගෙන හප්ප ගත්තොත් හැබැයි නඩු. ගැටුනොත් නඩු. මේක එල්ලියෙන් දාගෙන මේහෙට අරගෙන යන එකයි තියෙන්නේ. තේරෙනවද මම මේ පෙරලා දෙන්න හදන කාරණාව? තේරෙනවද? යා එවුද කියන්නේ නැද්ද කියන්නේ? තේරුණා කියලාද කියන්නේ නැහැ කියලා. එතන දැන් මේ පිටින් එන බාහිර ශබ්දය වේදනාව ඇතිදී පින්දීගේ හැකිලිම අරමුණත් දැනෙනවා නම් ඒක කරාට කමක් නැද්ද කියන තැන මම අහන්නයි මේ පමා උනේ තේරුණා නම් ආපහු කියාපන් කියන්නේ ලෑස්ති දැන් කිව්වනේ ඒකට අනික් කට්ටියට තේරෙනවද දැන් මේ මෑණියන් නැන්ති කියන කාරණාව ඈ අත උස බලන එහෙමයි කියන කෙනේ තේරෙන්නේ හොඳයි දැන් මේක ආයෙත් කියලා දෙන්න තේරුම් ගත්තේ නැති එනකොට මම ඊටාම සාදරෙන් කියනවා තේරුම් නැති බව කියන්නේ. ඒකෝට අපි ආයෙත් ගන්නවත් පැයම ගත්තත් කමක් නැහැ මේ කාරණාවට. කාට හරි මේ මේ මෑණියගේ කටහඬ හොඳ නිසා නැති නිසා හෝ මම සැර වැඩි නිසා හෝ මොකක් හරි මේ තේරුන්නේ නැති කෙනෙක් ඉන්නවනම් කරුණාකර අත උසන්න. මේ කියන දේ තේරෙන්නේ නැති කෙනෙක්. ඒක නිසා දවස් දෙක තුනක් යනකොට ඕගොල්ලන්ට තේරුම් ගන්න බැරි වුණොත් මේ මූල කර්මස්ථාන කියන්නේ නිවන නෙවෙයි. කරදරයක් ආපු වෙච්චාම läග ගන්න තියෙන තිප්පොළ. ക്ഷേම භූමිය. ඕනේ කරදරයක් තියෙදි මේකට ගියා නම් අරගෙන නිකම්ම වළංගු වෙලා යනවා. මේ කියලා ගිය මුලගේ හොයන්න ගත්තොත් ඒක බෝ වෙලා මූල කර්මත්තන්නේ පැත්තකට ගිහිල්ලා අපි මාරපාක්ෂික වෙනවා අසත්පුරුෂ වෙනවා අසත් ධර්මයට යනවා පාපයට බැඳෙනවා. මෙයාට තේරුම් කළ දෙන්න ඕනේ එව්ව නැති කරන්න බුදුන්වත් බෑ. එව්ව එනවා. ආවට බයසේ උඹ නික්ලේශී තණ්ඩ ඵලයක් නිර්මල තණ්ඩ ඵලයක් සද්ධර්මයට ඵලයක් සත්පුරුෂ වේයක් බුද්ධ පාක්ෂික වේයක් ආනේක කියා ගන්න පුළුවන් නම් උගේ ඔච්චර තටමඬ දෙයක් නැහැ මෑණින්නාස එච්චර තටමන දෙයක් නෑ ඔහුගේ. නමුත් මේක කියව ගන්න තව කල් වැඩි. හෙටත් පණින්න ඕන අනිද්දාත් පණින්න ඕන. එතකොට කට්ටියට තේරෙන පටන් ගන්නවා අපි මෙතෙක් කල් එනේන කුණු කන්දල් තේරම විස්තර කතා කර හිටියා මිසක් ආ කුණු කන්දලයක් කරදරයක් ආපුවාම ඒ බැලිය යුතු තැන දැනගෙන ඉඳලා නැහැ. දැන් දැන් දන්නවනේ බලන්න ඕනේ මොකද්ද කියලා. මොකද්ද බලන්නේ? මූල කර්මස්ථාන. එතකොට මම මේ හම්බ වෙච්ච වෙලාවේ මම මේ පොඩ්ඩක් අමතර වාසියක් ගන්න හදන්නේ. දැන් පරියංකේ ඉන්නකොට බිම්බේ මැකිලිම තෝරගත්ත එක්කන මොන දෙයක් ආවත් ඒක ඇවිල්ලා මාව මරණකම් මට දරා ගන්න බැරි වෙනකම් මම මූල කර්මස්ථානේ බිම්බේ මැකිලිම ඉන්නවා. සක්මනේදී මොකද කරන්නේ? තමන්ට තේරෙනවනේ මම ඇවිදිනවා කියන එක ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි බුදියන්නේ. ඒක තේරෙනවා නම් ඔය ඕන සද්දයක් ඇහිච්චාවයි. ඒක තේර ඕන වේදනාවක් දැනිච්චාවයි. ඕන හිතවිල්ලක් ආවයි. ඒකට බලන්න මේ හිතවිලි වේදනා සද්ද මැද මම ඉඳගෙන නෙවෙයි මම ඇවිදින බව දන්නවා 100 100ක් ලකුණු දැන් මයික් එක නැතුව කතා කරනකොට මොකද්ද කරන්නේ අවසරයි සාවිනාසි සක්මන වෙලාවේ සක්මන් කරනකොට හිත පිට ගියාම ඒ නැවතිලා ඒක මෙනෙහි කරන්නද දිගටම සක්මන් කරන්නේ තමන්ට සක්මනේ ඉන්න බව දැනගන්න ඕනේ නම් මෙනෙහි කරන්න එපා සක්මනේ ඉන්න බව දැනගන්න බැරි තරම් හිතවිලියට වඩා එහෙමනම් හිතනවා හිතනවා කියලා මෙනෙහි කරනවා. එතකොටත් මෙනෙහි කරන එකම නෙවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මෙනෙහි කරන එක අපි කමටහන් සුද්ධ කරනදී ලොකු අංකයක් විදිහට ගන්නවා. කලියුත්ත දන්නවනම් තමයි. එච්චරයි. සක්මන් කරනවා මම මට වම දකුණ වශයෙන් තේරෙන්නේ නැහැ මුලමැදාක වශයෙන් තේරෙනවා. නමුත් මම ඇවිදින බව දන්නවා. එහෙම දන්න. එහෙම තේරෙනවා. ඒ කියන්නේ අපි කොහොමදක් දැනට මේ භාවනා සතිය පිහිටවල තියෙන්නේ. මේක කියාගන්න දැන නැතිකම වෙලා තියෙන්නේ. හිතවිල්ලක් ආපු ගමන් ඔක්කොම පැත්තක දාලා බලන්න දුආන්ත හිතවිල්ලක් ආව මේක පතෝල ගැන කතා වෙලා තිබුණේ මේක මේ මේ ආයුර්වේදයට හොඳයි කියලා කියන. ඉතින් ඔහේ ගිනිනවා මේ පතෝලත් එක්ක කතාව. මේ ආනාපානෙ පිම්බි මේ මූල කර්මස්ථානේ කැඩුනද නැත්නම් ඒ තියෙදි මට මූල කර්මස්ථානේ ඉන්න පුළුවන්ද කියන එක බලනවනම් ඔය හැම කෙනෙක් ඒ සම්මාදිටිය ඇති කරගන්න ඔය හැම කෙනෙකුටම පුළුවන්. ඉතින් මගේ යුතුයකම තමයි මේ ඔක්කොම යන අවුල් පාසල් අතහැරලා මොන හිතවිල්ල කංකරච්චල අඩදබරේ ආවත් ඔබ නිර්මල තැන දැනගනි. නික්ලේශී තැනක දැනගනි. සද්ධර්මයේ කොයිද කියලා දැනගනි. සත්පුරුෂ වැඩේ මොකද්ද කියලා දැනගනි. මාරපාක්ෂික දේ මොකද්ද කියලා දැනගනි. බුද්ධපාක්ෂික දේ මොකද්ද කියලා දැනගනි. ඌව කතා කරන්න යන්න එපා. මේකට ගිය ගමන් තමන්ට තේරෙනවා හිතවිලි තියේදිත් ඇවිදින බව දැනගන්න පුළුවන්. වේදනාව තියේදිත් යම් පමණකට ඇවිදින බව දැනගන්න පුළුවන්. සද්ද ඇහෙද්දිත් පුළුවන්. ඇත්තටම පරියංගෙට වැඩිය පුළුවන් සක්මනේදී. ඒකයි අපි මේ සක්මන පුළුවන්. ඊට පස්සේ බලන්න මේ ඒ විදිහට සක්මන මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා. හිටගෙන නෙවෙයි බුදියාගෙන නෙවෙයි ඇවිදින බව ඒ පැය පුරාවට නිකන් කෙලින්ම නෙවෙයි. වාතාවරණය නිකන් වටපිට හරි තියෙනවා නම් සතිය පිහිටියක්. එතකොට එදිනෙදා වැඩ කරනකොටත් උග දෙනකොට ප්‍රශ්න කරන්න පුළුවන් මොකේද සතිය පිහිටවන්නේ කියලා. තමයි චේතනාපූර්වක කරන වැඩේට සතිය පිහිටවන. එදින්ද වැඩක් කරනකොට මොකද චේතන හිටගෙන ඉඳගෙන ඕනේ ඉරියව්වක් වෙන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් කියලා දෙන්නේ කියන්නේ දැන් සක්මන් කරනකොට අපි පතුලෙනේ සතිය පිහිටවන්නේ වම දකුණු වශයෙන් හරි එසෙවින් තමයි හරි එදින්දා වැඩ කරනකොට අතුල් පතුල් දෙකේම පිහිටවන්න. අතට මොන හරි ගන්නවා නම් කකුලට මොන හරි දැනෙනවා නම් අතට වෙන තැන් වල දැනෙනවා නම් ඒ හැම එකක්ම අස්පනා පිට සිදුවෙන දෙයට හිත යනවනම් මේකට සාමාන්‍ය කියන්නේ ඉරියව්වේ හිත පවත්නවා කියලා. ඒක දන්නවනම් ඒක වැඩෙනවනම් බුදුහාමුදුරුවොත් එක්ක. එහෙමනම් දැනෙන්නේ. එහෙම තේරෙනවා. තව ඒක වැඩි කරන්න ඕන. තව වැඩි කරලා හරියට බාධාවක් නැතිකොට ඒක බලන්න ආසේ උත්සන්නව ආසන්නව ඒතරතුරු කියන්න පුළුවන් නම් කරදරයක් තියේදිත් කරදර ගැන ගණන් නොකර කරදරයක් නැති වෙලාවක වගේ මූල කර්මත්තන්ට සාදර වෙලා සමීප වෙලා උත්සන්නව ආසන්නව කරන්න පුළුවන් නම් කෙලෙස පලාතට එන්නේ නැහැ පලාතට එන්නේ ඈතින්ම යනවා. එනේන කෙලෙස් වලට නම ගම අහණ්ඩයි ජාතකේ හොයන්නයි අලගිය මුල ගෙවන්න ගත්තොත් උදේ ඉඳලා හැන්ද වෙනකන් හිත කෙලෙස්. ඔට්ටුයිද ඇති මේ මෑණියන්ට වඳින්න වටිනවා මේ අඩුවානේ කතා කරපේකට. අනිත් උන් ගොළුව බීරෝ. ආම්ම මොන් කට්ටේ එක එක්කත් නැහැ මෙතන ආධුනිකයෝ. ඔක්කොමලා කට්ට වෙට්ට විතර වෙලා තියෙන්නේ මේ හොඳ වැඩවලට ආධුනිකයි. කඩප්පුලි වැඩ කරන්න යකෝ සංසාරේ කවුද ආධුනික අපි හරි වයසක මිනිස්සු මම ලොකු සංසකේ උන්ට කිව්වා අනේ නම සංසාරෙත් එක බලනකොට කොයි එකාද වැඩි මාල් කොයි එකාද බාල ඔක්කොමල තෑහෙන පැරන්නෝ මේ මේ ජීවිතේ දගෙන මේ ඉසබාපු දවස බලන සිවුර දාපු දවස බලන ඉතින් ආධුනිකකම් කතා කරනවා මිනිස්සු බලනකොට සංසාරගත සත්‍ය වශයෙන් බලනකොට කවුද ඉස්සර උනේ කියලාවරක් පේන්නේ නැහැ බුදුහාමුදුරන් ඒ නිසා ඌව වැත්තක දාලා ගත්ත ධර්මයේ කොඩිය වගේ දජේ වගේ කඩාගෙන අනේකයි තියෙන්නේ. හරි පාරට අහුණාට පස්සේ නාටක දේවල් වලට එච්චර ඉක්මන් වෙන්න යන්න එපා. හරිදී අහුණාට පස්සේ ඌව මොකකටවත් බුදුහාම සලකන්නේ නැහැ. බුදුජානන්සේ සලකන්නේ සම්මා දිට්ඨිය දන්නවනම් සම්මා යෝනිසමනසිකාරය දන්නවනම් ඒක වළක්වන්න මායයටවත් බෑ. ඒකී වළක්වන්නත් බෑ. අරගෙන අනේකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ හොඳින් භාවනාව වැඩෙන බැව් දැනේ. ටිකෙන් ටික පාර පිරිසිදු වන බැව් වැටහි. ඒවා තවත් අයට කියා දීමට කැමැත්තක් ඇත. එසේ කිරීමට කතරම් දුරට හරිද? වැරදිද? මගේ පැත්තෙන් මට මේ භාවනාවට බාධාවක්ද? පැහැදිලි කර දෙන්න. ඔව් මූල කර්මස්ථානේ විස්තර කළ දෙනවා නම් අපිට පුළුවන් දැනගන්න මෙයාට තමන්ගේ කටයුතු බාධා කරගන්න නැතුව Taman අනුන්ට කියලා දෙන්න පුළුවන්ද කියලා. ඒක තේරෙන්නේ Taman වැටහෙන මූල කර්මස්ථානය වෙන කෙනෙකුට කියන එකෙන් තමයි Taman අනුන්ට කියන එක වැටහෙන්නේ. ඉතින් කැමැතිද මේ පැහිය වෙන්න හදන එක නැත්නම් පැහිය වෙන්න හදන එක මම ඒත් අත දෙනවා. ඒත් මම කැමැති Taman මූල කර්මස්ථානේ වැටෙන හැටි කියන්න. එහෙනම් මට කියත හැකි මෙයාට වෙන කෙනෙකුට කියලා දීමේ ශක්තියක් හෝ ඒ කුසලතාවේ තියනවාද කියලා. ඒකවත් බැරි නම් මං කියනවා කරුණා කරලා තමන්ගේ වැඩ බලන්න පැත්තකට වෙන්න කියලා. කැමති නැහැ. එහෙම නැත්නම් මට කියන්න මට මොනම ලකුණක්වත් දෙන්න බෑ කාටවත් ගන්න මොනම අදහසක්වත් ප්‍රකාශ කරන්න බෑ. එයා මූල කර්මස්ථාන සම්බන්ධ වෙන හැටි විස්තර කියන්න බැරි නම් මට පේන්නේ අඳගොළු බිහිරි. disabled. ඒක දැන දන්නවනම් තත්වන් තත්වම හරි කතා කරනවා නම් මම දන්නවා හැදෙනවා අතුයිටි විහිදලා ගහකොළ වගේ හැදෙනවා. ඉතින් ඒක කතා කරමු අපි අපි ලෝකයට කතා කරනවා අපි සීමිත පිරිසක් ඇතුළේ මේ කතා කරන්නේ. ඒ විස්තරය දෙන්න මට එතකොට පුළුවන් ඕනේ ප්‍රශ්නකට අපිට ධර්මානුකූල විග්‍රහයක් කරගන්න. ඒ ටිකවත් විස්තර කරගන්න බැරි නම් අපිට තියෙන ගොඩාක් වැඩ. ඒ තමන්ගේ වැඩ ටික කරගෙන පස්සේ අනුන්ගේ වැඩ ටික බලටිකයි තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන ලෙස මෙනෙහි කොට වර්තමාන මොහොතට සිත ආපසු මුලින්ම හමුවන්නේ ආනාපාන ක්‍රියාවලියයි. විනාඩි දෙකක් තුනක් වට පසු ආනාපාන ක්‍රියාවලිය දකින්න සිත පෙනේ. ඒ සිතට සිතවිලි එන යන හැටි පෙනේ. සමහර සිතවිලි වලට බැඳෙන ගතියක්ද දුටු වෙමි. ඒ සිතවිලි රූප නිර්මාණ කර දෙමින් රූප මත සිත අලවා තබා ගැනීමටද වෙසක් දරන බව සතිමත් වූ සිතට පෙනේ. ස්වාමින් වහන්සේ සංවරයි කියලා හිතාගෙන සිටි සිතේ සැබෑ ස්වභාවය දැන් වැටහි. බොහෝ අවස්ථාවල රාග සහගත සිතවිලි ඇතිවේ. ඒ අවස්ථාවල මා පිළිකුල ධාතු මනසිකාරය උපයෝගී කරගෙන ඒවා ප්‍රහාණය කිරීමේදී ලොකු වෙහසක් දැනේ. නමුත් දැන් මා එවැනි අවස්ථාවල හේතු සැකසෙද්දී නිර්මාණය වන සිත සිතවිලි හේතු නැතිවීමේදී නිරුද්ධ වන බව දැනෙන නිසා මොන අකුසල සිත් පහළ වුණත් දුකක් නැහැ. නමුත් සමහර සිතවිලි නැති වෙන හැටි නොපෙනේ. ඒ රාගසහගත සිතවිලි බව අඳුනා ගනිමි. ප්‍රබලව දැනෙන ඒ සිතවිලි වලට බැඳෙන ගතිය නැති කරන්නේ කෙසේද? නැවත භවයකට අකමැති අපව සංසාරයෙන් මිදීමට උපදෙස් දෙනසේක්වා. පෙරුවන් සරණයි. මේකෙදී ගෙනල්ලා තියෙනවා මැදට ගෙනල්ලා ආස්වාස් ප්‍රසවාසයේ ඉන්න පුළුවන් බව කියලා ලාවට එන හිතවිල්ල දෙකේ මුළු රචනෙම ලියලා තියෙනවා. හිතවිලි ගැද. මට තියෙන ප්‍රශ්නේ මම දැනගන්න ඕනේ මේ හිතවිලි තියෙනකොට හිතවිලි ඇසෙන් ආනපන බලන්න පුළුවන්කම තියනවාද? එතකොට මට ප්‍රශ්නයක් අහන්න පුළුවන් හිතවිලි නැති ආනපන කොහොමද හිතවිලි ඇති ආනපන මොකද්ද කියලා. ඒ නිසා මේක අකුසල් සමාදානයක් තියෙනවා. මේන හිතවිලි සමාදන් වෙලා ඒකේ විස්තර අලගිය මුලගිය සේරම කියනවා කියලා කියන්නේ මාරපාක්ෂිකයි. ඒ නිසා ලියුමේ බර කමඨාන් වාර්තාවේ බර වැඩියෙන් ආනාපානේ පැත්තෙන් නම් කුසල පාක්ෂිකයි බුද්ධ පාක්ෂිකයි නිර්මලයි නිර්මල පැත්තට යන්නේ නික්ලේශී පැත්තට යන්නේ මේ කෙලස් ගැන මෙච්චර කතා කරනවා කියන්නේ කෙලස් වලට එච්චර ආසයි කියන එක. ඉතින් මම මේ විවේචන කෙරුවට පස්සේ කැමති වෙන එකක් නැහැ. නමුත් මම අහනවා මේ ලියපු එකනා කැමතිද ඉදිරිපත් වෙන්න මේ හිතවිලි කොච්චර දරුණු වුණත් ඒ හිතවිලි අස්සෙන් ආනාපානේ බලන්න පුළුවන්කම තියෙනවද කියන එකට උත්තර දෙනවද? උත්තර දෙන්න කැමති නම් මම කැමති ඒක සභාවත් එක්ක අපි සභාව සාක්ෂියට තියාගෙන ඒ ගැන විග්‍රහ කරලා විස්තරයක් ගන්න. මේ හිතවිලි ගැන මෙච්චර විස්තර ලියනවායි කියලා කියන්නේ අකුසල සමාදානයක් කියලා මං කියනවා. කැමති නැද්ද ඒ රචනෙ ලියපු එකන අපිට කට උතරයක් දෙන්න? මම කැමති නැත්තම් මම ඉල්ලා හිටිනවා. ඒ වගේ හිතවිලි වේදනා නැත්තනම් කොහෙවත් ලෝකේ නැහැ. ඒ තියෙද්දි ආනාපානෙ හෝ පිම්බීම හැකින සම්බන්ධන ආනාපානෙ ඒක බහුලීගත කිරීමේ දක්ෂකම තමයි මේ හිතවිලි ආහාර නොදී පොහොර නොදී නැත කිරීම. වෙන විදියකට මොනව කරන්න ගියත් හිතිලි වැඩෙනවා. එනිසා හිතිවිලි හරහා බලන්න ආස්වාස් ප්‍රසවාසදී. හිතිලි ගියට පස්සෙත් බලන්න ආස්වාස්පසදී. හිතිලි වෙන්නේ ඉස්සරත් ආස්වාස් ප්‍රසවාසදී බලන්න. එතකොට හිතිවිලි ආවත් වේදනාවක් සද්දාවක් ආරසාවට යන්න ඕන තැන දන්නේ නැතුවයි මේ කතා කරලා තියෙන්නේ. ඒක නිසා හැකිතාක් දුරට පේන තාක් පේන තෙක් මාලේ තියෙන තාක් මූල කර්මස්ථානයේ සරණ යන්න පිහිට යන්න ආදර කරන්නට අනදර කරන්න එපා. මස්තර ඉංග්‍රීසියෙන් ලියවුණු ප්‍රශ්නයක් භාන්තේ how to overcome the sleepy mood during sitting meditation uh, there are two things a yogi can do one thing is doing walking meditation walking meditation is a kind of a energizing aspect or mobilizing the energy so you have to do enough walking meditation and that is before the sitting and after the sitting noting the particular object when you are sitting and try to focus the attention to the sitting posture be aware sitting sitting sitting sitting when and where you feel any rhythmic action like in breath and out breath or rising and falling in the abdomen whatever may be note it when and where it is prominent uh, in breath as in breath and out breath as out breath if you feel happen to feel rising and falling, not rising and falling. This noting is what do you call the adverting the mind into the object, pushing the mind into the object. So it is another energizer. So, but you must have already charged battery for this energy. So therefore, first you have to do walking meditation and in the sitting meditation, noting is the primary thing. And meanwhile, there's a still uh, deeper level when and where the mind is with a single object for long time, this monotony and the boredom sometimes appear like a sleepiness. So that also one has to take care. When and where your mind is associating one particular single object for long time, that boredom, that monotony, that uh, disinterest also can appear. This is a kind of a good sign, so you have to understand discreetly whether it is a defilement or it is a kind of a, a reaction to this or escapism to the um, due to this uh, boredom and the monotony so therefore you must have uh, chronological differences chronological experience of the primary object So that very understanding on the primary object also make the mind alert and be prepared. That is the way uh, generally at this point we can analyze sleepiness uh, basically towards a beginner. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ කියා මෙනෙහි කිරීමට වඩා ඔසවනවා යවනවා තබනවා කියා මෙනෙහි කිරීමේදී සක්මන් මළුව අවසානයේත් එක් ගමන් කරන විට සිතේ එකඟතාවය රැඳී තිබේ. ආපසු හැරීමේදී ඒකඟ බව දුර්වල වෙයි. නැවත සක්මන් කිරීමේදී ඒ නැවත ඇති වෙයි. සක්මන් කිරීමේදී සිහින් වැලි පාවල ඇඟිලි තුඩු අතරින් ස්පර්ශ වෙයි. එෙහිදී සතුටක්ද ඇති වෙයි. දෙවෙනි ප්‍රශ්නය පරියන්ක බව. ඒකදී ඇත්තටම මේ විදිහට මේ කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. අර යායට මැද හරියේ සක්මන් කරනකොට සතිය පිටන් තියෙන ඊට වැඩි මොකද ඒකට ඇඟේ අමාරු වෙන්නේ නැහැ නිදිමත එන්නේ නැහැ එතනින් ගම අරමුණ දැනෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. ගොඩක් වාසිකම් තියෙනවා මේ පරියන්කයට වඩා. නමුත් කෙලවරට ගියාට පස්සේ අර ගෙනිච්ච හැල්ම කැඩිලා ආපහු කරවනකොට අර ඉරියාපතය සංදිස්ථානකටපත් වෙනවා. ආය සංදිස්ථානයේදී වාහනේ පාලනය ඩ්‍රයිවර්ට නැති වෙනවා වගේ තමන්ගේ අන්තරේ ඇහැට පනිනවා, කනට පනිනවා, නාසයට පනිනවා, දිවට පනිනවා, කය යම් යම් අනිත්යෙන් වලට පනිනවා. එතනදී පොඩි හැලහැප්පීමක් තියෙනවා. ඒක තමයි මෙතන තියෙන අභ්‍යාසය. මැදදී ගිනිච්ච සතිය කොච්චර දුරට කඩා ගන්න නැතුව හරව ගන්න පුළුවන්ද කියන එක. ඉතින් සාමාන්‍යයෙන් ඩ්‍රයිවිං පුරුදු කරනකොට පාරක ගෙනියලා ඒ ඒ ටික යන්න උනාට පස්සේ දැන් නතර කරලා ආපහු හරව ගන්න එක රිවර්ස් කරලා පැත්තක වාහනේ කර පාරකට දාලා ආය පාරකට දා ගන්නකම් මේ ඩ්‍රයිවිං දැනගත්තට බෑ නැවත හරව ගන්න එක හරි අමාරුයි. එහෙමම කරලා කරලා කරලා කරලා තමයි පාරක් දිගේ කෙලින් ගෙනින එකත් වංගෝකදී හරවන එකත් නැවත හරව ගන්න එකත් තේරුම් කරා. ඉතින් නැවත හරවන එක නෙමෙයි ඉස්සලා උගන්වන්නේ. පාරක වාහනේ ගෙනියන එක. ඒ වගේ තමයි මේ ඉරියාපතයක් පතේ කියලා කියන්නේ පාරටනේ. ඉරියව්වක් එක දිගට පවත්තරකොට ඒකේ සතිය පවත්තන්න ලේසි ආධුනිකයට. නමුත් ඊට වඩා සංකීර්ණයි හැර වෙනකොට. ඒ නිසා හැරෙන තැනට යනකොට දැනගන්න ඕනේ මෙතන ඇක්සිඩන්ට් වෙන්න ඉඩ තියෙනවා. සතිය කැඩෙන්න ඉඩ තියෙනවා. පිට යන්න ඉඩ තියෙන නිසා නිස්සද්දව නැවතිල්ලේ සතියෙන් හැරෙන්න ඕනේ. එතකොට අනතුරු වෙන්න හිත පිට යන තියෙන ඊට වැඩි. ඊට පස්සේ ආයෙ සතිය පිටවන්නේ එහා කෙලවරට යනවා. කෙලවරට යනකොට දන්නවා ආයෙ සැර මේක කැලත් වෙනවා, කැළඹෙනවා. ඒතියෙද්දි සතිය කඩා ගන්න තු වෙන්න පුළුවන් නම් මේ විදිහට යනකොට එනකොට තේරෙනවා පරියන්කේදී නොලැබෙන විචිත්‍රා ගතියක්, විවිධාංගීකරණයක් සතියට ලැබෙනවා පරියසක්මනේදී ඊටට ගොඩාක් වෙනස් එදිනදා වැඩවල. එيشා එදිනදා වැඩවලට සතිය පිනියන්න පුරුදු කරන අභ්‍යාසයක් වගේ තමයි මේ සක්මන ඒ සක්මනේ මැද හරිය යනකොට පුළුවන් තරම් මේ මම ඉඳගෙන නෙවෙයි මම හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඇවිදිනවා කොහොමද මං ඇවිදින බව දන්නේ කොහොමද මම ඉඳගෙන නෙවෙයි බව දන්නේ කොහොමද මං හිටගෙන ඉන්නේ ඇවිදින බව දන්නේ කියලා ඒ ඇවිදින බව දැන ගැනීමට තියෙන සාක්ෂි අත්දැකීම් ස්වභාව ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ පච්චත්ත ලක්ෂණ භාව ස්වභාව පුල්ලුවන් තරම් ඇහිඳිනවා නම් තේරුම් කරනවා කියලා වார்த்தාවට අතුරු කරනවා නම් හැරෙනකොට ඒ වගේ ටොන් එකක් තියෙනවා. මැද හරියේදී අවදිනකොට හම්බෙන තොරතුරු වගේ ටොන් ගාණක් හම්බ වෙනවා හැරෙනකොට. එතකොට තවත් විචිත්‍ර වෙනවා. ඒ නිසා සක්මණේ තමයි ඇත්තටම කියනවා නම් ඔය භාවනා වර්ධනයේ සිද්ධ වෙන්නේ. ඉතින් තමයි යෙදීම සිද්ධ වෙන්නේ සක්මණේ. ඒ නිසා පරියංකයට ගිහලා සක්මණට ගියාම ඒකෙත් වඩාම අභියෝගශීලී තැන තමයි හැරෙන තැන කියලා. ඒකට ලෑස්ති වෙලා යන්න. ඒකට ලෑස්ති වෙන්න මනස සකස් කරන්නේ මැද හරියට පුළුවන් තරම් ගිලියට දෙන්න නැතුව පය අනුව සතිය පිහිටීමෙන් තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙවෙනි කොටස පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කර සිටන විට වෙනත් අරමුණක් සිතවිල්ලක් පැමිණෙයි. එවිට මේ වෙනත් සිතවිල්ලක් නේද කියලා නැවතත් ආශ්වාසයට සිත යොමු වෙයි. මෙසේ පැය කාලක් පමණ භාවනා කිරීමේදී පොළොවට හැපෙන තැන්වලින් වේදනාවක් ඇතිවේ. එම වේදනාවට සිත යොමු කරන්නේ නැතිව ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කරමින් පැය කාලක් විතර සිටිය හැකිය. ඊට පසු නැවතත් වේදනාවක් ඇතිවේ. එවිට ඉරියව් වෙනස් කිරීමට සිතෙයි. වෙනස් කළ විට පාද හිරිවැටී ඇත. එම හිරිවැටීම ටික වේලාවක් මෙනෙහි කිරීමේදී නැති වී යයි. මේකෙදි වට කරලා තියෙනවා එක ආශ්වාසයක් හෝ වැටෙන වෙලාව මොකද්ද වැටෙන්නේ ඒ කියන්නේ හිතවිලෙන් ඉස්සර වෙලා එක ආස්වාස් ප්‍රසවාසයක් කොහොමද වැටෙන්නේ වේදනায়ෙන් ඉස්සෙල්ලා කියලා මේ පුංචි කාරණා මේකට ඇතුළු වුණා නම් මේ වார்த்தාවේ පුදුම තේදවත් ගතිය රසවත් ගතියක් ඕජාව සහිත ගතියක් තියෙනවා මේ වට කරලා පෙන්වන්න දන්නේ ඒක නොකිය යන්න හිතේ තියෙන කෙලස් ගතිය ඒක නොකිය යන්න මේ තියෙන මායාවේ ඔපිනියන් එක මූල කර්මන්තේ ළඟට ගිහිල්ලා හිතවිල්ලක් ආවයි කියලා එන විස්තරයක් කියනවා. ආයෙ ළඟට ගිහිල්ලා වේදනාවක් ආවයි කියලා එන විස්තරයක් කියනවා. ළඟට ගිහිල්ලා හබ්දයක් ආවයි කියලා විස්තර කියනවා. මේ මෙච්චර ආයාසයෙන් බලන මූල කර්මස්ථානය ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන්න තාම හිත ලෑස්ති නැහැ. තාම දෘෂ්ටි ඍජු නැහැ. ළඟට ගිහිල්ලා අහල පහල තිනව ගැන කතා කර කර අන්න ඒක අපි මායාවේ මෙහෙවීමක් කෙලෙසයක් මේ ඥාන කාරණා මේ මූල කර්මස්ථාන විනාඩි 15ක් ඉන්න පුළුවන් කියනවා. එක විනාඩියක විස්තර දෙන්න. එක ආස්වාස් ප්‍රසවාසයකට විස්තර දෙන්න. ඊට පස්සේ ඕක නිකම්ම අල්ලලා යනවා. ඒ පුරුදු වුණාට පස්සේ ඒකට තියෙන සබකෝලේ කැඩුණට පස්සේ බුද්ධමාකාර දියුණුවක් ඇති වෙනවා. ඉතින් අපේ හිතේ තියෙන මේ සත්‍යයට බය ගතිය බලන්න. ප්‍රත්‍යක්ෂයට බය ගතිය. ඇති හැටියට බය ගතිය. ඒකලිය ලැබෙන මහා විශාල ඥාන බලාපොරොත්තු වෙනවා. මේ දකින්න දේ කියන්න තරම්වත් දැනීමක් නැහැ, වැදගත්කමක් දන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න කරු කැමැති නම් ඉදිරිපත් වෙලා කියන්න මේ මොනවත් නැතිලා ආස්වාස් ප්‍රස්වාස් මට වැටුනේ කොහොමද කියලා. මුළු රචනයේම වටිනාකම එතනයි තියෙන්නේ. කැමැති නැහැ. එහෙමනම් අපි යනවා ඊගාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ ආස්වාස ප්‍රස්වාස දෙක බැලීමේදී ඒ විනාඩි 15ක් විතර සිතේ ඒ ආස්වාස ප්‍රස්වාස දෙක මේ හොඳට වැටහෙනවා. නෑ මට මොනවක්ද දන්නව හොඳට වැටෙනවා ලස්සනට වැටෙනවා හරිසෝ කියලා වැටෙනවා මොනවද වැටෙන්නේ කියන්නේ? සමහර වෙලාවට ආස්වාසයේ කෙටිව වැටෙනවා සමහර වෙලාවට දැන් හුස්ම එකපාර මෙහෙම ගන්නකොට ටිකක් දීර්ඝ වාගේ වැටෙනවා. දීර්ඝකම මොකක දීර්ඝමද? ස්පර්ශයක්ද, උණුසුමක්ද, කම්පන ගතියකද, චංචල ගතියකද මොකේ දීර්ඝකමද ඔය කියන්නේ? මේ ඒක <laughs> කියන්න තේරෙන්නේ අපි මේ උත්සාහ කරන්න හදන්නේ මේ ගොළු භාෂාව කතා කරවන්නයි. කතා කරපුවා අපි නිවන් දකිනවා. මොකේ දිගකමද ඔය කතා කරන්නේ? ඒ හුස්ම ගැනීමේදී හෙලීමේදී මොකේක දිග දෙක ස්පර්ශයක දිග ගතියක්ද සීතල ගතියක් දිගට දැනනවද උණුසුම ගතියක් දැනනවද කම්පන ගතියක් දැනනවද චංචල ගතියක් දිගට දැනනවද ඒ ස්පර්ශ වීමේදී ඒ ස්පර්ශය කියලා කියන්නේ ස්පර්ශයේ දිග ගතියක් කිව්වනම් මට භාගයට ප්‍රශ්නේ උත්තර ලැබිලා ඒ ස්පර්ශය කියලා කියන්නේ උණුසුම් ස්පර්ශයක්ද ගොරෝසුකමක ස්පර්ශයක්ද සීතලකම ස්පර්ශයක්ද කම්පණයක ස්පර්ශයක්ද චංචලයේ මොකක්ද ඒ ගොරෝසු බව කියන්නේ ඒක ඒක එළියට ගන්න ප්‍රශ්න කීයක් අහන්න ඕනද බලන්න. එච්චරයි මට ඕන උත්තරේ. ඉතින් අනිත් දවසේ මේක හොඳට මතක තියාගන්න මට හොඳට වැටුණා, දිගට වැටුණා කියලා වැඩක් නැහැ. මට ගොරෝසු ගතියක් වැටුණා, මට ගොරෝසු ගතිය දිගට වැටුණා කිව්වනම් මං කවදාවත් ප්‍රශ්න කරන්නේ ඒක හරියටම මෝල් ගහෙන් කිරි ගහට යනවා වගේ උත්තරේ. ඒක ගන්න තියෙන අමාරුව මේ කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. මේ සාමූහික ප්‍රයත්නයක් දරන්නේ කියන්න ඕන දේ කිලින් ඍජුව කතා කරන්නේ නැතුව එනකොට හිතවිලි ගැන කතා කරනවා ආනපානේ හොඳට වැටුණායි කියනවා ලස්සනයි කියනවා මොකක් ගැනද කතා කරන්නේ මූලික හරේ එන්නේ නැහැ මේක හිතේ තියෙන පුදුමාකාර චපල ගතියක් හිතේ තියෙන පුදුමාකාර ෂට ගතියක් හිතේ තියෙන පුදුමාකාර වංචනකය මගේ නෙවෙයි. අපි හැදිලා තියෙන එකේ කියන්න ඕන දේ කියන්නේ නැතුව වටවලල්ලේ කරකිනවා. නිසා අනිත් දවසේ ලියනකොට සතහන් කරන්න මට ආනාපානේ විනාඩි 15ක් විතර කරදරයක් නැතුව යන්න පුළුවන් ආස්වාස වේලාවදී මට ගුරුසු ගතියක් දිගට වැටහෙනවා ප්‍රස්වාස වේලාවදීත් මට ගුරුසු ගතියක් ඕසියුම් ගතියක් ඕසීතල ගතියක් මොකක් හරි වැටෙනවා කියලා එකක් ඇල්ලුවොත් ඒ කියන්නේ මොකක්ද දැන් දන්නවනේ මේ කියන්න ඕනේ අනිත් දවසේ බලන්න ඔගේ කරුණු ලක්ෂයක් උතන තියෙනවා ආනාපාන කීයක් අපි බලනවද බලන බලන වෙලාවේ එක එක ස්වභාවික ලක්ෂණ එක එක පෞද්ගලික ලක්ෂණ එක එක අච්ඡන්ත ලක්ෂණ පච්ඡත්ත ලක්ෂණ තේරුම් ගත්තාම අපි මෙතෙක් කල් ගොවිතැන් කරලා තියෙන අසන ගෙඩ ගන්න දන්නේ ඉතින් එක එක නැවිලා අසන කපාන ගියාට පස්සේ අපි ඉතින් බකන් නිලාගෙන ඉන්නවා මේ භාවනා කරලා අසන ගෙට ගන්න එපා මොකක්ද අසන කියන්නේ අස්පනා අපිට වැටෙන දේ ඒක කියන්න කොච්චර පැකිලෙනවද බලන්න කෝල ගති කෝඩු ගති ඔක්කොගෙම හැටි එක අබෞද්ධයත් ඔච්චරයි. පොන්තටම පුරුදු භාවනා යෝගයත් එච්චරයි. මේක තේරුම් ගත්තනම් භාවනා කියන එක එච්චර අමාරු නෑ. එතකොට ඒ විදිහට ඒ ආස්වාසය තද ගතියකට දීර්ඝ වශයෙන් වැටෙනවා. ප්‍රසවාසයත් මේ තද ගතියකට කෙටි වශයෙන් වැටෙනවා කිය මේ විදිහට බලලා මේ වගේ විස්තර කියන්න පුළුවන් අස්පනාවේට හුස්ම රැලි කීයක් නැත්නම් තප්පර කීයක් පවත්වන්න පුළුවන්ද හිත? තප්පර 15ක් විතර වගේ පුළුවන්. විනාඩි 15ක්. විනාඩි 15ක්. එතකොට විනාඩි 15ක් ඉන්නකොට මේ තද ගතිය සහ දිගට වැටෙන ගතිය ඒ විදියටම තියෙනවද නැත්නම් කාලානුරූපව වෙනස් වෙනවද? ටික වෙලාවකින් වෙනස් වෙනවා. ආන්නේ වෙනස් වීමන තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඉතින් මේක අල්ලන්නේ නැතුව අනිත්‍ය කතා කරන්න බෑනේ. මොකක් හරි එකක් අල්ලන්න එපා. අල්ලගෙන මේ ලකුණ දිහා බලාගෙන ඉන්න එන්න එන්න එන්න එන්න ඕක තදමමද දිගමද කියලා බැලුවොත් අපේ හිත කැමති නෑ තද ගතිය නැති වෙනවට. අපේ හිත කැමති නෑ දිග ගතිය නැති වෙන. ඒ කියන්නේ අනිත්‍යර කැමති නෑ. කැමති නම් ඔය ඕන වෙන එකකින් පේන්නේ මොකද්ද මේ තිබුණු දේ වෙන දෙයක් වඩටපත් වෙනවා. වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙන්න කොතනින් හරි අල්ලගන්න බෑ. අල්ලන දේ තමයි තද ගතිය. අල්ලන්නේ තමයි දිගට වැටෙන තද ගතිය. ඒ ලකුණ දිගේ බලාගෙන යන විනාඩි 15ක් යනකොට පුදුම තොරතුරු තොගයක් ඒ තරම් ඒක දිහා උනන්දුව බලනවනම් හිතවිලි එන්නේ නැහැ. වේදනාව විඳින්න කෙනෙක් නැහැ එතන. සද්ද ඇහුනට කම්මලේ බලට එන ගැහුවා වගේ තේරෙන්නේ නැහැ. මොකද මේ හිත මේ යෙදිලානේ තියෙන්නේ. හිත ඒක දන්නේ නැතුව වටපිට බල බල කරන්න ගියාම අහල පහල තියෙන සේරම වේදනාව මෙතන ලැග ගන්න. හිතවිලි ඇවිල්ලා ලැග ගන්න. සද්ද ලැග ගන්න. නිසා ආසන්නෙන් බලන්න අරමුණත් එක්ක විස්තර බලනකොට බලන්න දැන් මේ සද්දයක් ඇහෙද්දිත් මේ තියෙන තද ගතිය මෙතනින් නැති වෙලා යනවද? එහෙම නැත්නම් සද්දේ ඇස්යෙන් මට මේක බලන්න පුළුවන්. වේදනාවක් තියෙද්දිත් මේක බලන්න පුළුවන්. හිතවිල්ලක් තියෙද්දිත් මේක බලන්න පුළුවන් නේද? එතකොට අර හිතවිල්ලේ නරක නපුරු බලපෑම නැහැ. එතකොට අපිට අපි ගමනක් තේරෙනවනේ. කටුකොලක් අස්සේ රින්ගගෙන යනවා වගේ මේ ගමනේදී තමයි කෙලස් කැපෙන්නේ. ඒ නිසා හිතවිලි වේදනා මහා ලොකු කරගෙන ඒව ගැන ඔච්චර හයියෙන් කතා කරන්නේ අරමුණ හම්බු වෙච්ච වෙලාවේදී අරමුණ බලන්න දන්නේ නැති නිසා. මොකට මොකටද බලන්න කියලා දන්නේ නැති. ඒ වගේම කියන්න දන්නේ නැති නිසා. ඒ නිසා මේ අරමුණට මුහුණට මුහුණ දාලා මේ ආස්වාස්වාස මේ ප්‍රස්වාස කියලා දනිමින් වැඩි වේලාවක් සිටීම සඳහා කුමක් කළ යුතුද සියල්ල කරා. ඒක හැබැයි ලියන්න එක තමයි වැඩේ. ඒක හරියට ඉදිරිපත් කරන්න ඕනේ. කොච්චර හොඳට බැලුවත් දැක්කත් කියා ගන්න බැරි නම් ගොළුෙක් දැකපු හීනයක් වගේ ගයි කියන්න නම් ඕනේ කියන්නේ ඔක්කොම ගොළුවෝ හරිද තේරෙනවද පින්වත් ස්වාමීන් වහන්සේ ආනාපාන සති කර්මස්ථානයේ වැඩිම කරගෙන යන විට ආස්වාස ප්‍රස්වාසයේ සිත පීටුවාගත හැක. ටික වේලාවකින් හුස්මේ වෙනස්කම් ප්‍රකට වේ. වරහන් ඇතුලේ රළු බව, සියුම්, කෙටි, දිග ලෙස ටික වේලාවකින් හුස්මේ වෙනස් වීම සියුම් වී ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනෙන මට්ටමටපත් වේ. මේ බොහෝ මේ මොහොතේ කය තුල අත්පා ආදී ඇටකටුවල පවත් හද රත් වීමක් දැනේ. තවද වෙන අයෙකු පිටතින් සිට හුස්ම දෙස බලන ආකාරයක් දැනේ. මේ හැම විටම සිත පිටත අරමුණකට නොයන අතර හුස්මේ සියුම් බව ප්‍රකටව දැනීම සිදුවේ. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සතිය දියුණු කරගෙන යාමට උපදේශක් ඉහත තොරතුරු අනුව පහදා දෙන්නේ මේකෙත් එච්චරම ගොඩාක් අහනවාන ගැන විස්තර දීලා නැහැ විස්තර පේනවයි කියලා කියලා තියෙනවා ඒක විස්තර ඒක එහෙමයි කියලා හිතාගෙන ගියොත් ඒ පේන තොරතුරු කාලානුරූප වෙනස් වෙන්නටි බලන්න ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී න්‍යාය ධර්මයක් මතක් කරලා දෙනවා මේ යෝගාවචරයා ඒ පේන ආනාපානෙම ලොකු කරගෙන සද්ද වේදනා හිතුවගෙන කතන්තර ගොතන්න නැතුව හිත කරදර ගන්න නැතුව හිටියොත් ඒකාන්තයෙන්ම ආනාපානෙ සංසිඳෙනවා ඒක මේ කෙනාගේ දක්ෂකමක් නෑ. ඒක තමයි භාවනාවේ හැටි. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා වැඩේ ඉනේ ඉබේ සිද්ධ වෙනවා. අනායාසෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒකට කයේ තියෙන ඔක්කොම වේදනා මේ ආනාපාන දැන්නේ නාසිකාග්‍රේනේ. එතකොට ඒකේ ආලෝකයෙන් ඒකේ ප්‍රණීත භාවයෙන් කයේ තියෙන හරියට දේවල් සමහරට හුඟක් පහසු වේදනා සමහරට අපහසු වේදනා එනවා. ඒතකොට හොඳටම දන්නවා සතිය තියෙනවායි කියලා. දැන් මේ අරමුණ කෙවිලානේ ඒ කියන්නේ රූප කර්මත්තාන ගෙවෙනකොට අර වේදනාවට නැත්නම් වේදනානුපස්සනාවට යම් යම් විදිහේ ඇවිසිල්ලක් එනවා. ඒක වෙන්නේ හිත ප්‍රනීත වෙන්න නිසා. හිත සංසිඳෙන්න නිසා. නමුත් යෝගාචර දැනුවත් වෙලා යනවනම් ඒන කායික වේදනා කවදාකවත් නොයවසේ හැකි මට්ටමේ වුණා නෙමෙයි. වේදනාව වගේක් එනවා හැබැයි ඉවසන්න පුළුවන්. එතකොට තමයි තේරෙනවා මේක මහා කන කන්දොස් කිරියාවක් බලාපොරොත්තු වෙන්නේ නැති එකක්. නමුත් ඉවසන්න පුළුවන් දැන් ආනපානේ නෑ. මේක එනවා හිතවිලිත් එනවා. ඉවස ගන්න පුළුවන්. එතකොට තමයි මේ එන හිතවිලි වලින් වේදනා වලින් දුක් කරදර නොගෙන සිටින එක. එහෙම නැත්නම් කියන මේව ගැන කතා නොකර සිටින එක. මේව සමාදන් නොවි ඉන්න එකට ලකූ තෙදක් එනවා. කරදර තියෙනවා කමන්නේ මම ඒව ගැන හිත කරදර ගන්නෑ මොකද එතකොට සතිය වැඩිලා තියෙනවා. සීලයක් තියෙනවා. ශ්‍රද්ධාව තියෙනවා. එතකොට නිකන් තමන් උගාක් වාහන තදබදයක් තියෙන නගරයක ගිහිල්ලා ඒ වාහන තදබදේ ඉඳලා කරදර වෙච්ච එක්කෙනෙක් ආහසයන්තරාවකින් යන ගමන් ඒ තදබදේ දිහා බලනකොට එතන තදබදයක් තිබුණා මට දැන් ප්‍රශ්නයක් නැහැ නේ මම ඉන්නේ ආහසෙනේ හොඳට පේනවා මම වාහනේ යන්න ගියා නම් ඔතන තමයි ඉන්නේ. නමුත් මං දැන් ඉන්නේ අඩි 27000ක් උඩ බලනකොට පේනවා මෙච්චර මෙතන තියෙනවා තදවල. ඉතින් මට ප්‍රශ්නෙන්නේ නැහැ. ඉතින් ඕකට මං දඟලලා වැඩක් නැහැ නේ වාහනේ යනවා නේ. ප්‍රශ්නේ තියෙන්නේ මං ඉන්නේ ආහතයතරනේ. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ උඩ ඉඳලා බලනකොට පේන්න පටන් ගන්නවා මේ පුංචි දේවල් කතා කරන්න බත්තොත් අපි පුංචි වෙනවා. කෙලස් ගැන කතා කරන්න බත්තොත් කෙලසෙනවා. නික්ලිෂිතන හදාගත්තට පස්සේ කෙලස් දිහා බලන්න තියෙන්නේ උඩක ඉඳලා හෙලක් බලන කෙනෙක් වගේ. ඒකෙන් කරදර ගන්න නැතුව යන්න ගත්තාම මෙතෙක් කල් අපි මේ කරදර කරදරයක් කරගෙන තියෙන කරදර වලට කරදර කරපු නිසා තමයි. ඔය එකක්වත් ගණන් නොගෙන යන්න පුළුවන්. ඒ මොකද දැන් අපි මේ ආත්මෙට ආවේ ගිය ආත්මෙ හුඟක් වෙලාවට දුඹුරු ඇඳගත්ත කට්ටිය නම් කියතේ මනුස්සාත්ම භාවයක ඉඳලානේ. එහෙම නැත්නම් අපිට මේ සිවුරක් හම්බ වෙන්නේ නැහනේ. ඒකට ඒ ආත්මේ අම්මට හෝ තාත්තට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා ඕගොල්ලෝ කරදර වෙනවා දැන්. දන්නවද කවුරු හරි? හිතනවද කවුරු හරි? එයාත් මේ තමන්ගේ දුව දරුවන් එන්නේ නැති උන්ට මේ වෙලාවේ එන ගහන්න හදන නැති මොකද කරන්නේ? දැන් මේ ආත්මේ එන ගැහුවොත් නම් ඔන්න කචා. දැන් ගිය ආත්මේ වා. දැන් නිවන් දැකලාද මේ නෑනේ. තක తీරුකමනේ. తත්‍ර తත්‍රාభిනන්දනි අහුවෙච්ච දෙයක් අල්ලන ඉඳ ඉසాత බඳගෙන අඬනවා. හරියට නිකන් මේ මේ ඇත්තට බොක්කෙන් අඬනවාගේ පච. ඔය එහෙම නැති ගිය ආත්මේ වලත් අඬන්න එපායි. කොහොමරි හොයාන කියලා ගෙදෙට්ට ගිහිල්ලා තමන් වදලා දාලා ආපු දරුවෙක් හම්බ වෙලා අනේ දුවේ අනේ පුතේ කියලා අඬන්න එපා. බොරු තන්නේ කර බොරු. මේ කෑමට කරන සෙල්ලමක් තියෙන්නේ. බුදුරජාණන්සේ පෙන්වන తත්‍ර తත්‍රාభిනන්දනේ මේ ආත්මෙ උච්චර අඬන්නේ උඹලා දාලා අපේ ගැන මොකද කියන්නේ දැන් මෙතනින් නිවන් දකින්න බැල කියලා තව ගැරන්ටි කුණක ගැරන්ටි බඩ කරේ ඉපදුනොත් එමේ එතන අඬන්න පටන් ගන්නවා මේ ගැන මතක තියෙදි දාන්න තියෙනවා නම් ඇත්තටම නම් මේකටත් ගැන ඇඟිවත් තියෙන්න බෑ. බොරු, තන්නේ කර බොරුව. මට ගියාගේ මොකද මට මේ මේ ආත්මේ ඥාන දරුවෝ නැති හින්දා. හිටියානම් ගෑණි ගහන පිටිපස්සේ ඉඳලා ඔය මගුල් කියලා දියන්නේ ඔබ ගෙදර ඇවිල්ලා වැඩ බලපන් කියලා. මට නෑ. මං හිතන්නේ ගියා ආත්මෙත් ගණන් ගන්න නැතිව ඇති මම හිතන්නේ. ගියාත්වෙත් මම එච්චරව ගණන් ගත්ත කෙනෙක් නෙවෙන්නේ. ඒකයි ඔය කරදරයක් නැතුව වැඩ ටික කරගෙන යන්නේ. කරුණා කරලා මේ කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා. බුදුහාමරෝ ෂේම භූමියක් හොයලා දීලා තියෙනවා. නිර්මල තනක් හොයලා දීලා තියෙනවා. නික්ලේශී තනක් හොයලා දීලා මොන්න කරදරයක් ආවත් එතෙන්ට යන්න. කරදරෙදී මේ හැරිලා වැළුවොත් හැරිලා වැළපෙනම කරදරයි. කරදරෙන් කතා කරුවොත් කතා කරුව තරමට කරදරයි. කරදරට හිත යොදලා ගත යොදලා කරුවොත් ඒ තරමට කරදරයි. අපේ අම්මා කියලා දීලා තියෙන කොත් කපන්න ඉස්සෙල්ලා අතේ පොල් පොල් තෙල් ටිකක් ගාගත්තේ. කෝල්ලත් එක්ක නැතුව බෑ. ගෑවුනට පස්සේ හරිම කරදරයි. පොල් තෙල් ටිකක් ගාගත්තාම ගෑවුනක් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ගෙවල් දොරවල ප්‍රශ්න ඔය අඩදබර වලට නිකන් පොල් තෙල් ටිකක් ගාගෙනම ඉන්න කොයි වෙලාවෙත් ඒව කොහොල්ලා වගේ. ඇවිල්ලා ඇලෙනවා. අපිට කියන්නේ මට වෙනකොට මූල කර්මස්ථානේ තියෙනවා. මම ඔක්කොම කරලා මං යන්නේ එතෙන්. ඒතර මේකක්වත් නැහැ. ඒ නිසා මූල කර්මත්තන්න සාදර වෙන්න අලගිය මුලගිය විස්තර අංගං ව්‍යංජන ප්‍රත්‍ය අංග ප්‍රත්‍යංග උත්සන්නව ආසනව හැක්කි තරම් බල බල ඉන්න මොනම කරදරයක්වත් එන්නේ. ඒක බුදුහාමර අපිට දීලා තියෙන සහතිකයක්. ඉතින් ඒක බැරිකම නිසායි අපි මේ දුක් ගන්න කරදර ගන්න. ලිඛිත වශයෙන් වල සන්න අවසරයි ඒකටම ටිකක් සම්බන්ධ හින්දා සන්නත් දැන් අර ආනාපාන සතියේ පෞද්ගලික ලක්ෂණ බලන්න කියලා දැන් සන්නාස නිතර නිතර මතක් කරන්නේ දැන් ආනාපාන සතියේ පෞද්ගලික ලක්ෂණ පේන්නේ නැති අවස්ථාවක උනස් සන්නාස දැන් මේ පෞද්ගලික ලක්ෂණ දැන් රූප කර්මස්ථානයේ ගෙවිල යද්දී පොදු ලක්ෂණ වලට නම් වැටෙන සන්නාස ඒ දැන් යම් යෝගාවචරයකට දානාපාන සතිය ආස්වාසි මෙහෙමයි ප්‍රස්වාසි මෙහෙමයි කියලා වෙනසක් අල්ලන්නම් බෑ නම් එතකොට සානංශ මේක සුතම ඥානෙ දැනගෙන හිටියොත් රූප කර්මස්ථානේ ගෙවෙනවා මේ ඇසුරු කිරීමේදී දිගට දිගට ඇසුරු කරොත් ඒ මූල කර්මස්ථානෙත් එක්ක ආද වෙලාම හිටියොත් මේක ගෙවි යාමක් තියෙනවා කියන සුතමේ ඥානෙ තිබුණා ස්වාමීන් වහන්සේ අර ආස්වාස් ප්‍රස්වාසයේ පෞද්ගලික ලක්ෂණ නොතේරුණත් මේක පොදු ලක්ෂණයකට යද්දි බාධාවක් තියෙනවා නිසාද ස්වාමීන් වහන්සේ මේ ඒ රූප කර්මස්ථානයේ අර ආනාපාන සතියේ ආස්වාස් ප්‍රස්වාස අතර වෙනස වැඩි වශයෙන් තොරතුරු බලන්න කියන අදහස ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මොකටද කියන එක තමයි. මුකේක හරි පණන් අන්නකොට ලකුණක් ගත්තේ නැත්නම් විපරිණාමයක් දකින්න බෑ. අපිට විපරිණාමයක් දකින්න මේ ආස්වාසේ මේ ලකුණ තියෙනවා ප්‍රස්වාසේ මේ ලකුණ තියෙනවා කියලා ඒකට බල බල ඉන්න ඕන බල බල ඉන්නකොට අනික් ලෝකේ විතරක් නෙමෙයි අල්ලාගත්ත ලකුණත් වෙනස් වීමෙන් වෙනස් වීමෙන් යනවා. ඒකට කලබල වුණේ නැත්තම් අනිවාර්යයෙන් මේක සංසිඳනවා. සංසිඳුණාට පස්සේ ඒ යෝගාවචරයට මම ඉන්නේ ආස්වාසේද ප්‍රස්වාසය කියලා වෙනසක් නැහැ. හැබැයි හුස්ම ගන්න බව වැටහෙන නැතනම් ආනාපානේ වැටහෙනවා. හැබැයි ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙනස් කරගන්න බෑ. හොඳට අවදියෙන් වතුර ටිකක් අරගෙන එකට රතු වහ ටිකක් දාලා මේ බහල් මේ වතුර කියලා පෙන්නුවාට හැඳි ගෑවිලා යනකොට දැන් වතුර කෝ හාල් කෝ කියලා හොයන්න බෑනේ. හාලුයි වතුර කලදොංගල කැඳ වෙනවා. කැඳ වුණාට මේ හාල් නැති උනේ නෑ වතුර නැති උනේත් නෑ හැබැයි දැන් කැඳ තියෙනේ වගේ මේ හුද්දට වෙන් කළ දැක්ගත් ආස්වාස් ප්‍රසවාසී සතිය හරහා සතිය දකිද්දිම සමයෝග බවට පත් වෙනකොට යෝගාවචරයට පේනවා සතියයි සමාධියයි හොඳට තියෙනවනම් මේ මුළු ලෝකෙම රූප තියෙනවා මිසක්ක ගෑනු පිටිමි නැහැ. හොඳ නරක කියලා දෙයක් නැහැ. හරි වැරදි කියලා දෙයක් නැහැ. ඒක ඔක්කොම තියෙන්නේ Taman හැදිච්ච සංස්කෘතිය හැටියට තමයි. Taman හැදිච්ච සංස්කෘතිය ම්ලේච්ඡ සංස්කෘතියක් නම් ඒ අනුව හොඳ නරක තියෙනවා. Taman හැදුනේ සભ્ય සංස්කෘතියක නම් ඒ අනුව හොඳ නරක තිබුණට මේ හොඳ නරකේ මූලික තත්වයක් නැහැ. මේ ඔක්කොම රූපවල කෝලමක් තියෙන්නේ. නමුත් රූප ලොක්කෝගෙම තියෙන පොදු ලක්ෂණය තමයි ඇති වෙන්නේ නැති වෙන්නයි. ඇති වෙනවා නැති වෙන වෙනස් වෙනවා නැති වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඒක දැක්කට පස්සේ ආනපානේ පටන් ගත්තත් පිම්බීම හැකිලින් පටන් ගත්තත් වම දකුණෙන් පටන් ගත්තත් මේක මේ විපරිණාමය එහෙම නැත්නම් මේ සන්තතිය දකින්නකොට දකින්නකන් තමයි ඔක්කොම නැටිලා තියෙන්නේ. දැක්කට පස්සේ තමන් කොයි රටේ භාවනා කරත් කොයි අරමුණ අරන භාවනා කරත් කොයි කර්මස්ථානන භාවනා කරත් සන්තතියට ගියාට පස්සේ ඒක තියෙන සමග ගතිය. එතෙන්ට යනකන් තමයි අපි මේ වැඩමුළු තියතියා මේ සතිය පවත්ත පවත්ත පෙන්වන්න හදන්නේ මොකක් හරි එක කර්මස්ථානට කොටු කරන්නට ඒක හොඳට බලන්න එතකොට විපරිණාමය තේරෙනවා. කොයි එකෙන් පටන් ගත්තත් ඉවර වෙන්නේ නම් එක තැනයි. ඒ කියන්නේ මේ සන්තතියක් මේක ඇති වෙන්නේ නැති වෙන්නයි ඇති වෙන්නේ නැති වෙන්නයි කොහෙන් පටන් ගත්තා. නමුත් ඒක ඔප්පු කරලා පෙන්වන්න නම් එකක් අරගෙන ඒක කාලානුරූප වෙනස් වෙන්න ඇති හිතට පෙන්වන එක තමයි නැත්තම් ඒවට පොතේ දැනුමක් එනවා නිකන් දාර්ශනික කියලා කියන එකකින් වැඩක් නැහැ අද්දුටු ප්‍රත්‍යක්ෂයක් පෙන්වන්නයි පෞද්ගලික ලක්ෂණ අල්ලන්න කියන්නේ එතකොට මේ යෝගාවචරය අනිවාර්යයෙන්ම දැක දැක දැන දැන පොදු ලක්ෂණ වලට යනවා අන්නේ න්‍යාමයේ මත ඉඳගෙන තමයි මේ කමඨාන් සුද්ධ කිරීම කරන්නේ අවසර ස්වාමීන් වහන්සේ ඒ පෞද්ගලික ලක්ෂණ ගැන බලද්දී දැන් පොතේ දැනුම නැති මමගේ යෝගාච යෝගියෙක් කරන්නේ තමන්ට අත්දැකීමෙන් එන ලක්ෂණ බැලීම. නමුත් දැන් ඊට පස්සේ බෝහන්සේගේ ධර්මදේශ ධර්මදේශනාවලට සවන් දීමේදී සතිපට්ඨානයේ තියෙන කියන වහන්සේ සමහර විට විස්තර කරනවා එක එක ලක්ෂණ තවත් කමටහන් වහන්සේ දීමේදී දැන් ගොරෝසු සියුම් දිග සීතල වගේ ලක්ෂණ තියෙනවා දැන් ස්වාමීන් වහන්සේ කිසිම පොතක් කියවන්නේ නැතුව අත්දැකීමෙන්ම ඒ ලක්ෂණ ටික හඳුනා ගැනීම දැනට කරගෙන යන්නේ නැතිනම් අර සතිපට්ඨානයේ තියෙන ලක්ෂණ 11ක් හෝ එහෙම ප්‍රමාණයක් ඒක අවශ්‍යද ස්වාමීන් වහන්සේ ඒක දැනගෙන ඒවා ආනාපානයේදී පැහැදිලි වෙනවාද කියලා පරීක්ෂා කරන එක. දෙපැත්තෙම යන්න පුළුවන්. කිසියම් මූලධර්ම දැනුමක් නැතුව කරගෙන යනකොට ධර්මයේ ගතියක් තියෙනවා. එයාට මූලධර්ම ලැබෙන්න සලස්සනවා. ඒකත් ධර්මයේ ලකුණක්. සම්පූර්ණ මූලධර්ම දැනගෙන එව්ව අනුව භාවනා කරගෙන යනකොටත් ටික ටික ටික ටික පිරිපිරි යන ගතියක් වෙනවා මේ දෙක එකිනෙකට රෙසිප්‍රොකල් නැත්නම් ප්‍රත්‍යুৎපන්න වෙනවා ඒක තමයි ප්‍රෝග්‍රස් එක කියන්නේ අපි එක්කෙනෙක්වත් 100%ක් දැනුම නැත්තේත් නෑ. අපි එක්කෙනෙකුට 100% දැනුම ඇත්තේත් නෑ. අපි ඔක්කොම ඉන්නේ අතරමැද. එහෙමයි. ඉතින් එතනින් කොතනින් පටන් අරගත්තත් කරගෙන කරගෙන යනකොට අත්දැකීම් මැදි නම් අත්දැකීම් ලබනද අනිත් දැනුම කොච්චර තටමැවෙ නැතුණත් ඉබේම ලැබෙනවා. ඒ අර කැනේඩියන් දොස්තරනෝන කෙනෙක් ඇවිල්ලා බුරුමිදි කතා කරලා සතුටින් කියනවා ඒ සයිඩුවට සාකච්ඡාදී ස්වාමීන් මේ මිනිස්සු කියනවා ධර්මයේ හොයන්න අමාරුයි කියලා මම හිටියේ ලෝකේ හාම කෙලවර ධර්මේ මා හොයාගෙන ආව ස්වාමීන් වහන්සේ. මං හොයාගෙන ගියේ නෑ. මේ සියලු කාරණා මා හොයාගෙන ආවා. ඕකට ඉලවන්නවත් පිරිවෙන් යන්නවත් කටපාඩම් මොකක්වත් ඕනේ නෑ. භාවනා කරනකොට ඒ ටික ඔක්කොම ලැබෙනවා. ඒක සාහිතිකයක්. ඒක චිත්ත නියාම ධර්මයක්. ඒ නිසා ඒ ලක්ෂණ 11 ඔබ වහන්සේගෙන් වෙනම අහගන්න නැතුව ඒක අත්දැකීමෙන්ම දැනට ලබා ගත්තට කමක් නැහැ. අත්දැකීම් ටික කියන්න දන්නවනම් අහගෙන ඉන්න කෙනාට පුළුවන් මෙන්න මේ ටික අඩුයි කියලා කියන්න. අත්දැකීම් ටික කියන්නේ නැත්තම් ගොළුෙක් දැකපු හීනෙක් වගේ කී යුතු බව දන්නෙත් නැත්තම් ඉතින් අන්ධයාගේ පයි කකුලේ මෙනික් ගලක් හැම්පුණා වගේ වටිනාකමක් නැහැ. දැන් මේ කමඩාන් සුද්ධ කරන්නේ මෙයාට කියලා දෙන්න භාවනා කරලා බලන්න ඕනේ මේ ටිකයි. කමඨාන් සුද්ධ කරනට කියන්න ඕනේ මේ ටිකයි කියන එක ඒක නිකන් නොදන්න දරුවෙකුට භාෂාවක් උගන්වනවා වගේ. භාෂාවක් දන්න කෙනෙකුට දෙවෙනි භාෂාව උගන්වනවා වගේ. අමාරු හරි අමාරුයි. ඉතින් ඒක මේ සබකෝලේ නිසා ප්‍රතිබල ශක්තිය නැති නිසා වික්ත නැති නිසා උගෝදෙනේ පසුබාන. ඉතින් පසුබානේ නිවනටනේ. බුදුන් කෙනෙක් ඉන්නවනේ. ක්‍රමයක් තියෙනවනේ. ඉතින් මේ වෙලාවේදී බයලජ්ජාව නෙවෙයි. බයලජ්ජාව කියන්නේ මේ වෙලාවට අපි කොහොම හරි මේ වැඩේ ඉන්න වෙලාවේදී නවාපිලාවේ නැගණ්ඩරම් කරනවා වගේ කටයුතු කරන්න දන්නවනම් අපිට කියනවා එයාට සංසාර බය තියෙනවා සංවේගය තියෙනවා. අනික කට්ටිය මෙව්වට ලැජ්ජා වෙනවා. කඩප්පුලි වැඩ කරන්න කිසි ලැජ්ජාවක් නැහැ. නොකෑමන දහපදුරකක් කරන්න කිසි ලැජ්ජාවක් නැහැ. එතකොට පිට පැලෙන්න දෙන්න ඕනේ කසේ මේ වෛරපළු හිටින්න ගහන්න. මේක බය නැතුව කියාගෙන මේක බුදුහාමුදුරු කියපු ක්‍රමේ ඒව බලව කියන්න පුළුවන් ක්‍රමේ ඒ ලැජ්ජාව තියේදී කොහොම හරි මම දන්නේ මේගොල්ලෝ හරකුණ්ඩ බම්බු ගන්නවා කියන එක අහලා තියෙනවා හරකුණ්ඩ පුන්නක්කු දෙන්න හැටි දැකලා තියෙනවා නාසලෙන් අල්ල කට ඇරවල වක් කරනවා ඇතුළට බම් උණ බම්බුක පුරවපු පුන්නක්කු ආරක දුද්ද දුද්ද ගන්නකොට පුන්නක්කු බඩේ ඒකට කියන්නේ බම්බු ගන්නවායි කියන්නේ මේ කමටහන සුද්ධ කිල්ල බම්බු ගාලා හරි කරන්න ඕනේ නැත්තම් නිකන් මේ තට්ටේ ගාගෙන හිටියට මේ සිවුරක් දාගෙන හිටියට බොරුවට. ඒ නිසා දැනුම මේ එක්කෙනෙක්වත් නැමෙව අටු වගේ ඔක්කොම දන්නවා. අපි කරන්නේ අත්දැකීම දීලා අදාළ දැනුමත් ලං කරලා මෙන්න මෙච්චරයි බබා ඕන කරන්න ඕක වඩා ගොඩාක් ඕන මේ පොඩි දෙයක් ඕන ඒක හදාගත්තට පස්සේ මේ පිහියේ මුදුන් දැල්ල හදාගත්තට පස්සේ පියෙන් වැඩ ගන්න පුළුවන්. ආන්නේ ඒක ලස්කිරිල්ල මේ කවුරු හරි පරතෝ ഘോഷයෙන් කවුරුත් එක්ක එකතු වෙලා හදලා දෙන එක තමයි අපි මේ උත්සාහ කරන්න හදන්නේ. ඒක දෙපැත්තෙම සහයෝගය ඕනේ. නැතු කරන්නේ. ඇත්තටම කියනවනම් අද කිසිම කෙනෙකුට මම ධර්ම දැනුමේ අඩු ගතියක් නම් දකින්නේ. වැඩි ගතිය නම් නිතර දකිනවා මම. පැහියා වෙලා. පැහිලා. ඒ දැනුම හිතාගෙන ඉන්නවා මිසක් අත්දැකීම කියන්නේ නැහැ. ඒ නිසා දැනුමේ ඇත්තට ගා කඩුවි දැන් තියෙන අද්දගේ ඒකට අපි ස්තුතිවන්ත වෙනවා සංගරත්නයට නිතර බණ කියලා රේඩියෝ වලට අහුම්කම් දෙලා ඕගොල්ලෝ ගාව දැනුම තියෙනවා. අපිට ඕන කරලා තියෙන්නේ ප්‍රායෝගික කොටස, ප්‍රැග්මැටික් කොටස අරගෙන ඉදිරියට යන එකයි. සමනහස නිද්‍රාව ගැන ඔබ වහන්සේ උපදේශයක් දුන්නා අර ප්‍රශ්නයක් යොමු වෙලා තිබ්බා නිදිමත ඇතිවීමට කරන්න මොකද්ද කියලා. ඔබ වහන්සේ උපදෙස් දුන්නා ඒකට නිදිමත ඇති වෙන ක්‍රමක්‍රමේනු නිදිමත ඇති වෙන්න එක සැරේ ඇති වෙන දෙයක් නෙවෙයි. ඒ ක්‍රමක්‍රමය ගැන අධ්‍යයනය කරලා වහන්සට කියන්න කියලා ඒ ප්‍රශ්නේ මගේ නෙවෙයි නමුත් ඒක වහන්සේ කිව්වට පස්සේ මට ඇති වුණා ඒ නිදිමත ඇති වෙන විදිය ගැන මම විශ්ලේෂණය කරපු විදියක් මොකද ඒකත් මට ටිකක් තියෙන ප්‍රශ්නයක් ඒ ගැන වහන්සේගෙන් අවසරද දැන් අහන්න ඔව් ඔව් ඉදිරියට යන්න. අවසරයි. ස්වාමීන් වහන්සේ නිදිමත කලාතුරකින් ඇති වෙනකොට ඒක ආනාපානයේ සංසිඳ වීම හා පොඩි පටලැවිලි තත්වයකට ඇතිවෙනවා. නමුත් තව හිතලා බැලුවම පසු වෙලාවේදී ඒක කොහොමද ඇති වුනේ කියලා සහ ඒකට සූදානම් ඔබ වහන්සේගේ උපදේශ පරිදි සූදානම් වෙලා සිටිනකොට ඊට ඉස්සෙල්ලා ගොඩක් නියුණු සහ සීතල ගතියක් අපි හිතමු මධ්‍යහන මේ වගේ දවාලක වුණත් නිදිමත ඇති වෙන්නට පෙර හුස්ම සංසිඳියාවත් සමග ඊටමත් ඒක ශාරීරිකව සීතල ප්‍රදේශයකදී ඇතිවෙන ශාරීරික සීතල නෙවෙයි මනසට ඇති වුණු නූනු ශාන්ත ස්වභාවයක් වගේ දැනෙනවා Um, ඊළඟට ස්වාමින් වහන්සේ එතන නිද්‍රාවට um, වැටෙන්න ඉස්සරලා අර mental block mental close up එකපාරට uh, මනස වැඩ කරනවා නමුත් මනසේ ඒ වෙලාවේ ක්‍රියාශීලීත්වයක් නැති බවද මම හරියටම මට විස්තර කරන්න දන්නේ නැහැ නමුත් ඒ වගේ කිසියම් ඒක හරියට අර වාහන තදබදයක් ඇති වෙලාවක රෝඩ් බ්ලොක් එකක් තියෙද්දි වාහන ඔක්කොම තියනවා පාරේ වාහන පිරීලා වාහන හැම එකේම එන්ජිනුත් වැඩ කරනවා සිග්නල් ලයිට්ස්ුත් වැඩ කරනවා හැමෝම කොයි වෙලාවේ ඉදිරියට ඇක්සලරේට් කරන්නද කියලා බලාගෙන ඉන්නේ ක්ලච් එකෙන් රිලීස් කරලා නමුත් ඔක්කොම වාහන සම්පූර්ණයෙන්ම නිශ්චලතාවකට తాවකාලික නිශ්චලතාවකට පත් වෙලා තියෙන්නේ. නමුත් ඒක සම්පූර්ණ නිශ්චලතාවක් නෙවෙයි මොකෝ එන්ජින් එක වැඩ කරන නිසා. ඒකයි අර ශාන්තභාවයයි ඒ වගේ චරිත ලක්ෂණ දැන් ඔබ වහන්සේ අහුවට පස්සේ මට හිතන්න පුළුවන් මේ නිද්‍රාවට ඉස්සල්ලා තියෙනවා කියලා. ඒක තමයි තීන සහ මිද්ද කියන එකෙන් කියන්නේ මිද්ද කියන්නේ කිරි සහ මිදුණු කිරි අතර වෙනස. කිරි වලට මුහුණ දැම්මට පස්සේ හෙහොල්ලන්න නැතුව තිබ්බට පස්සේ ටික වෙලාවක ගල් ගහිලා මුට්ටිය පැත්ත හැරෙව්වත් මොකුත් නැහැ මිද්දෙනවා. ඒකට කිය මිද්ද ලක්ෂණය කියලා කියනවා. උණු වෙච්ච බට ටිකක් අයිස් පෙට්ටියකට දාපුවම ටික වෙලාවක ගියා මිද්දෙනවා. ජෙලි එකක් බෝධේ බාජන දෙබයක සෙට් වෙනවා. ආන්නේ සෙට් වෙන ලකුණු එන්න පටන් අරගන්න එක සැරේ නෙවෙයි. ඒ දේ එනකොට අරමුණ කෙරේ යති අප්‍රියමනාප ගතිය සහ මේ මිදිච්ච සීතල ගතියට කැමැත්ත කියන තමන්ගේ චේතනාව හරහා තමයි නින්දට වැටෙන්නේ නොදැන නෙවෙයි තමන් නොදැන තමන්ගේ තීඳුකින් තොරව නෙවෙයි මෙන්න මේ නිසා මේ තීනේ කියලා කියන්නේ හිතේ මිදුණු ගතිය මිද්දේ කියලා කියන්නේ චෛතසිකවල මිදුණු ගතිය අන්නේ මිදිච්ච ගතිය ඇති වේගන එනකොටම තමන් දන්නවනම් මේ මිද්දේ එනකොට කෙලෙස් සංසිඳිලා අරමුණ සංසිඳිලා, කය සංසිඳිලා මෙන්න මේ වෙලාවේදී පුළුවන් තරම් මේක දිහා අවදියෙන් බලන්න හිටියොත් මේක නික්ලේශී තනක්. මේක නිර්මල තනක්. නමුත් නින්දට වැටුනොත් නින්දට මනාප වුණොත් අර වටිනා නික්ලේශී බව බුද්ධි විඳින මනුස්සයා නෑ යා බුදිය ගන්න. ඒ නිසා මෙතෙක් කරපු භාවනා වතුර 1000ක් අදලා කලී බින්ද ගත්තා වගේ අර නින්දට කැමැත්ත අහුවෙන්නේ නෑ මෙයාට. ඇබ්බැහියට. නින්දට කැමැත්ත අහු වුණා නම් එයාට තේරෙන පටන් ගන්නවා මේ සීතල වෙච්ච වෙලාවේදී ඒකට තියෙන තෘෂ්ණාවක් Tamange චේතනාවක් පහළ වෙලාමයි නින්දට යන්නේ. ඒක අහුවෙන්නේ නින්ද පිළිබඳ විවේචනාත්මක බැලුවේ නැත්තම්. දෙක ඒ වෙනකොට මූල කර්මස්ථානයේ ඉඳලා ඉඳලා ඉඳලා ඒකත් කම්මැලි වෙලා තියෙනවා. මේකෙන් හිත පැනලා යන්න හදන. ඉතින් මේ මේ අතරමැද මේකට අවදි වෙනවයි කියලා එකක් කිව්වොත් මේ නිින්ද යන හැටි පිළිබඳව දැක ගන්න හොඳ අවදි භාවයක් තියෙනවා නම් ඒකට ප්‍රබුද්ධ කියලා වචනේ බුදුහාමර පාවිච්චි කරනවා. නිින්ද යන එක පිළිබඳව නිින්දර කැමතිලා කුසීතලා වැටෙන එක නෙවෙයි. නිින්ද යන වැඩපිළිවෙල දිහා ඉතාමත්ම අවදිය. බලන හිටියොත් තමන තේරෙන පටන් ගන්නවා මේ නිින්ද එන්නේ සද්දයක් නැති වේදනාවක් නැති හිතවිල්ලක් නැති බඩ එකක්මක් නැති ඉසේකක්මක් නැති කඳුරු මොනවත් නැති වෙලාවේ අර හම්බෙච්ච සියලු සැප සම්පත් ඔක්කොම හොරා ගන්නවා නින්ද. ඒකට කියනවා මහා හොරයි කියලා. ඒ වෙලාවේ බුද්ධියල යෝණ කරන්නේ අවදි වෙලා මේක දිහා බලන්න ඕනේ මට ඉසේකක් වක් නැහැ, බඩ එකක් වක් නැහැ, දත එකක් වක් නැහැ, නින්ද කරදරයක්, හිතවිලි කරදරයක් නැහැ, වේදනා කරදරයක්. ඕන් එතකොට මහා හොර ඇවිල්ලා ඔක්කොම හොරකම් කරගෙන යනවා. ඉතින් යාට කියනවා කුසීතියා, බූබ් බඩයා, ශරීර හොරා ගොඩක් වචන කියනවා. මේකට අවදි වුණොත් බුදු උණයි කියනවා. ස්වාමීන් වහන්ස දැන් ඒක වළක්වා ගැනීමට ව්‍යායාම කළද්දී ප්‍රයත්නයක් දරද්දී මට අදහසක් ඇවිත් තියෙනවා ආනපානය දැන් වෙන් කරලා දන්නවා සංසිඳීම දන්නවා ඒකපස්සේ ඒකේ පෞද්ගලික චරිත ලක්ෂණ බලනවා ඒ පෞද්ගලික චරිත ලක්ෂණ කිහිපයක් බලලා ඉන් ඔබට තවත් Uh, ඒක ඒක ධාර්මික නැහැ නමුත් තවත් වෙරයිටි එකක් නැතිකම නිසා ඇතිවන uh, උදාසීනත්වයකින්ද කියලා අර මෙන්ටල් uh, බ්ලොක් එක එන්නේ ස්වාමීන් වහන්සේ. ඒක දෙකට කියන්නේ නිබ්බිදාව, නිර්වින්දනය, මොනොටොනි, එහෙම නැත්නම් බෝඩම් ඒක ඇඟට නොදැනෙන්නේ. එහෙමයි. ඒකට ලේසි මාර්ගයේ විදිහ තමයි කුසීතකමට වැඩෙන්නේ. ඉතින් ඒක එනකොට කෙලෙස් නැති බව දන්නවනම් ප්‍රතිපදා ඉදිරියට ගිහිලා තියෙන තැනක් දන්නවනම් මේකට අවදි වෙන්නයි බුදුහාමුදුර අපිට උදව් කරන්නේ. මෙතන අවදි වුණොත් බුදු වෙනවා, කුසීත වුණොත් බුදි වෙනවා. බුදු වෙනවා, බුදි වෙනවා ළඟ ළඟ දෙකම තියෙන්නේ. ආන්නෝ දෙකේ පට අරගත්ත දවසේ තීරණ පටන් ගන්නවා අපි මෙතෙක්කල් බුදු වෙන්න ඕන වෙනවට බුදියලා තියෙනවා. මීට පස්සේ දවසක තීරේ කවදාරි බුදු වෙන්නේ මේ බුදියකන බුදියම බුදියෑම පිළිබඳව අවදියෙන් තමයි. එනිසා මේ බුදියන එක එන්නම ඕනේ. ඒක හොඳ අවදියෙන් බලන්න ඕන. හොඳ ආලෝකයෙන් බලනකොට තේරෙනවා මෙතෙක් කල මේකට යටපත් වුණා. සමුදාචරති කියලා කියන්නේ යටපත් වෙලා බෑ ගෑවුණා. දැන් අපි නිින්ද යන දිහා හොඳ අවදියෙන් බලන්නේ. තවත් ඔව් දැන් චෛත්‍ය ලක්ෂණ ටික වහන්සේට කිව්වට පස්සේ දැන්ත බලන පෞද්ගලික ලක්ෂණ අනිත් තවත් දැනට බලලා නැති ලක්ෂණ අපි දැනගන්නවා නම් ඒක බැලුවොත් මේ මොනටනියක කඩන්න පුළුවන් වෙයිද කියලා මට හිතෙනවා. ඒක තමයි වෙන්නේ. මේ මේ අපි අභියෝගශීලීව ඉදිරියට යනකොට අපි දන්න කරුණු ටික අපිට ගත්ත සන්නද්ධ වෙනවා ආයුධ වලින් තව ආයුධ මදි බව තේරෙනවා. ඒක ඒක ඒක ලබා දෙන එක ධර්මයේ කැපවීමක්. ඒක කවුරුත් අපි කලබල වෙන්න ඕනේ මේ ප්‍රයත්නයකින් නැවත නැවතත් නින්දටම මුහුණ දෙනවා නම් නින්දට වැටුණත් කමන්නේ නැවත නැවත මුහුණ දෙනකොට අපි ආඩ්‍ය වෙනවා. හැම තන් හැම ආයුධයකින්ම තන්නද්ද වෙනවා. ඉතින් ඒතිෙද්දී සටන පාවා දුන්නොත් ගේමට කැතයි. එහෙමයි. නිදි උනාට කමක් නැහැ, නිින්ද ගියත් කමක් නැහැ. අවදි වෙන්න ආය භාවනා කරන්න, ආය නිින්ද වැටෙන්න, ආය අවදි වෙන්න භාවනා කරන්න ඕම කර කර කරගෙන යනකොට අපිට ලැබෙන පුදුමාකාර අත්දැකීමක් මේක හරහා මැණික් ඉල්ලමක් ලැබුණා වගේ තොරතුරු රාශියක් එන්න පටන් ගන්නවා. එහෙමයි දැනට ඒ තොරතුරු දැනගන්න අවශ්‍ය නැද්ද ස්වාමීන් වහන්සේ? දැන් දන්නවනම් ගන්න ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් ඔක්කොම පොතේ දැනුමනේ. එහෙමයි. මේකෙදී හම්බෙන්නේ ඔරිජිනල් එකමයි. එහෙමයි. අවසරයි තව වෙන ප්‍රශ්නයක් සක්මන ගැන ඔබ වහන්සේ ඊයේ ප්‍රශ්නයකට උත්තර දෙමින් වෙන මෑණියන් වහන්සේ කෙනෙක්ගේ මං හිතන්නේ ඔබ වහන්සේ දේශනා කරා පරාර්ථ ධර්ම දැන් සක්මන් කරද්දී කකුලේ වැලි පෑගෙනවා නම් ඒ වැලි කැටවල රළු බව සුමුදු බව ගැන මෙනෙහි කරනවා නම් ඒක පරාර්ථ ධර්ම පිළිබඳ මෙනෙහි බාහිර බාහිර ධර්ම බාහිර ධර්ම ස්වාමීන් වහන්සේ එහෙම නැතුව දැන් පාදයේ හරි පතලේ හරි ඇඟේ හරි චලනය ගැන මෙනෙහි කරනවා නම් ඒකට මොන ධර්මද ස්වාමින් වහන්සේ ආධ්‍යාත්මික ඇතුලේ ආධ්‍යාත්මික සහ බාහ්‍ය කියලා මේකෙන් කියන්නේ එහෙ නැත්නම් ඉන්ද්‍රිය ගෝචර සහ ආරම්මන මේ ඉඳුරන්ට ගොදුරු වෙන දේ තා ඒකට එකතු වෙන ආරම්මණය පිළිබඳ හැබැයි ස්පර්ශ වෙනකොට දෙකම එකට එනවා එහෙමයි. මෙනෙහි කරන්න අවශ්‍ය මොන ධර්ම දෙක මේක වගේ වැඩක්. පරාර්ථ ධර්ම මෙනෙහි කරත් මේ පරාර්ථ ධර්ම කියන්නේ බාහිර දේ. බාහිර ආරම්මන ආභ්‍යන්තර ඉඳුරන දැන දේ දෙකෙන්ම තමන දැනෙන දෙයට සමාන අවධියක් ඕන. එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ වහන්සේට නලද බිම තබා මම নমස්කාර කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ආත්ම දෘෂ්ටිය නැති කරනු පිණිස ඝන සංඥා දුරණතෙක් භාවනා කළ යුතුයලු. සන්තති සමූහ කෘත්‍ය ආරම්මන ඝන හතර ගැන විග්‍රහයක් කරන මේ දෙපා වැඳ ඉල්ලා සිටිමි. මා දෙපා වැඳලා ඉල්ලා හිටන එක ආනාපානයක් ගැන මට විස්තර දෙන්න. එතකම් මම වැඳ නමස්කාර කර ඉල්ලා හිටිනවා. මට හෙල්ලෙන්න බෑ. ඔයගොල්ලෝ මම කුරුසෙ ඉඳලා ඇන ගැවුවට පස්සේ මට හෙල්ලෙන්න බෑ. මූලික තොරතුරු ටික දෙන්න. ඒ ටික නැතුව මොන්නම ගමනක් යන්න ගියත් මම නිකන් අඬු කඩලා දැම්මා වගේ වෙනවා මගේ. මම නිකන් හිර වෙනවා. ඒ නිසා මගේ මොනම ඉල්ලීමක්වත් ඉල්ලන්න එපා අඬු කඩලා. මට පණ දීලා කතා කරන්න පණ දීලා කතා කරනම් භාවනා කරපේක පිළිබඳව ලේසියක් කතා කරන්න නැත්නම් ඒ ප්‍රශ්න කියලා කියන්නේ කාලේ නාස්ති කිරීමක් කියලා සමා වෙන්න කියන්න වෙනවා. පූජනීය ස්වාමින් වහන්සේ උපසම්පදා ශීලයේ විකාල භෝජන ශික්ෂාපදයේ සමාදන් වූ අයෙකුට ඇවතක්ද මේ අසන්නේ එක් අයෙකු මාහට මේ ගැන ඇසු විට දුන් පිළිතුරට අනුවයි. ඒ පිළිතුරු දුන් නෝනා පැවසේ උපසම්පදා වූ අයෙකුට සතර පරාජිකා භික්ෂුත්වය පිරිහීමට බලපෑමද විකාල භෝජන ශික්ෂාපද ආදී කඩවීම ඇවත් දෙසීමෙන් පිරිසිදු විය හැකි බවයි. මෙවන් තන්හිදී ගත ස්වාමින් වහන්සේ මේ සිල් මාතාවන් වැඩි පිරිසක් සහභාගී වන වැඩසටහනක් නිසා අප හැමගේ සීල සීල පිරිසිදුභාවයේ දියුණු කර ගැනීමට මේ කරුණා මෛත්‍රියෙන් පහදා දෙන්න. එච්ච මේ වගේ ප්‍රශ්න පැවිද්දෝ උපාධ්‍යයන් වහන්සේගෙන් අහන්න ඕන උපාසකම්මලාගෙන් නෙවෙයි. ඒ නිසා මේ උපාධ්‍යයන් වහන්සේ ඉඳදී උපාසකම්මලාගේ මේ තාම පැවිදිවත් වෙච්ච නැති කෙනකින් අහන්න හදනවයි කියලා කියන්නේ මේ පීනන ගමන් ගොඩ ඉන්න කට්ටියගේ උපදේශීලනවා කියන එකනේ. ගියෝ කියලා කියන්නේ අමු මැට්ටෝ. තාම මේකටවත් එන්න බෑ. අපිට කණ්ඩ දෙන්නේ ඕගොල්ලෝ තමයි, බොණ්ඩ දෙන්නේ ඕගොල්ලෝ තමයි, ඉන්න දෙන්නේ ඔක්කොම කරන්නේ ගියෝ. මොකද තාම මේ වතුරට බහ ගන්න බැරි කට්ටියනේ. දැන් හුඟ දෙනෙක් ඒගොල්ලෝ තමයි පීනන අයට උපදෙස් දෙන්නේ. ඒ මොකද මේ පීනන පැවිද්දන්ගේ දීනකම නිසා. හීනකම නිසා. අපි සාක්‍ය පුත්‍ර, අපි සාක්‍ය දීත, අපි සාක්‍ය සිංහ. අපි අනිකයට අතවන්න ඉන්න වතුරට බහලා කතා කරන්නේ. මං ගත මං කියන මේ වගේ වෙලාවකදී රේරුකාණ සාංශික පොත අරගෙන කියවන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ අපිට සිටින් ඉදින් කරන්න හදනවා. පන්තිට ආපු ගමන් ටීචර් කරන්නේ. අර අලහකෝ මාත්‍ය කියනවා මම කතෝලික මිනිසයා මහරකමට ගියාට පස්සේ මේ පොඩි කොල්ලෙක් ඉඳලා තියෙනවා ඌ පැවිදි වෙලා. පැවිදි වුණාට පස්සේ මේ මහත්ය කියලා වැන්දර බැලි කියලා මහත්ය පොඩ්ඩයි ඉන්න කිව්වලු වටපත් වටාත්ත ගන්න සිවුරන් දෙකල දැන් වඳින්න මට කිව්වලු. මට පුදුම සතුටක් ඇති වෙනවා ස්වාමීන් මේ ඊයේ සෙල්ලම් කර හිටපු එක සිවුර ඇඳලා පස්සේ කිව්වලු මම දැන් හාමුදුරුවෝ කෙනෙක් මට දැන් වන්දලා පටන් ගන්න කිව්වා. ඌ සිංහ. ඌ කලකෝ මත්තෙන් අහන්න මහත්තු ගියේ කපුව මම මොකද කරන්න ඕනේ? ඌත් නෝ කුටුවට නැගලා අටත්ත කරන සිවුර ගෙනකොට දැන් මට වඳින්න. එච්චරයි. ඔය ගියෝ මීහරකේක ලනුව හොල්ල මොකද්ද මේ? නාසනු දැන් එහාට මෙහාට හොල්ලන්න තියෙන්නේ. උඹට පුළුවන් නම් බහැපවතුන. වෙලා තියෙන්නේ මේකයි. පැවිද්දොත් ඉන්නේ දිවුරු අරින්න බලාගන්නේ. එතකොට නම් ගියන්ගෙන් උපදෙස් ගන්න ඕනේ ධර්මයක් හොයාගන්නේ කොහොමද? සුදු ෂර්ට් එකක් හොයාගන්නේ කොහොමද? බස් එකට ගානක් හොයාගන්නේ කොහොමද? එතකොට නම් ගියන්ගෙන් උපාධ්‍යයන් වහන්සේ විදිහට තියාගන්න ඕනේ. සිවුරු අරින්න ඉන්නවනම්. අද ඉන්න පැවිද්දන්ගේ වැඩි හරියක් ඉන්නේ එතනයි. ඒක නිසා මං ආයෙත් ගියන්ගෙන් සමාව ඉල්ලුණා හත වැරද්දක් පහ වැරද්දක් වුණා සමාව වෙන්න. එමු කියන්න තියෙන මෙච්චරයි. මේ පැවිද්ද කියලා කියන්නේ කාටවත් හීනකමක් නැහැ, දීනකමක් නැහැ, කාටවත් බැලෙයක් නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මම කැලේ නිල්තල හොයාගෙන කන මෝබව කුසේ කැලේ ඇවිදිනවා කිසි කෙනෙක්ගේ බැලෙයක් නෙවෙයි. ඇයි අපේ විනයට අපි ගියන්ගෙන් උපදෙස් ඉල්ලන්නේ? ඒගොල්ලන් කියන්නේ තමන්ගේ වැඩක් බලාගන්න. පැවිදි වෙන හැම කෙනාටම උපාධ්‍යයන් වාස කෙනෙක් ඉන්නවා. ගුරුවරයෙක් ඉන්නවා. මම එදා කොළඹ ගිය වෙලාවේදී ඒ වැඩකට අවසර ගන්න ගියා. ඉතින් අපේ ලොකු සංසිටියේ නෑ. ගිහිල්ලා ආවට පස්සේ ඒ ලොකු සංසි මයිත් ගියේ නමකට මේ චෝදනා කළා තිබුණා. ඇයි ඒ ගමන ගියේ? ඊට පස්සේ කවල මේ අසවල් මහත්තයා කිව්වා මට යංගලා එයාද ඔයාගේ උපාධ්‍යයන් වාසී කියලා බලු. මේ මහත්තයාද ඔයාගේ උපාධ්‍යයන් වාසී. නෑ නෑ මේ මහත්තයා මට කිව්වා ස්වාමීන් වහන්සේ අවසර දුන්නයි කියලා මම ඒකයි කියන්න ගියේ. කියන කවල නෑ උපාධ්‍යයන්සේ මම ප්‍රශ්න තියෙන මගෙන් අහපන් කියලා. ඒ නිසා වැරදි කෙනාගෙන් ප්‍රශ්න අහන කෙනත් වැරදිකාරයි. අපිට පෙළපත හරි ගසලා දීලා තියෙන නිසා ගිහියන්ගෙන් අහන්න එපා. ගිහියෝ ඇහුවොත් කියලා දෙන්න. දන්නේ නැත්තම් දන්නේ නැහැ කියන්න. තමන්ගේ පණ ඇති උපාධ්‍යයන් වහන්සේ නමක් ඉන්නවා ආචාර්යන් වහන්සේ නමක් ඉන්නවා. ඒකෙනෙත් එක්ක කටයුතු කරන්න. නැත්තම් ඇත්තටම ගිහියත්ව අපහසුවටපත් වෙනවා. අපහසුට පැත්තලා ඒගොල්ලෝ මේ 230 කරන්ට් එක 33000 කරන්ට් එක 66000 කරන්ට් එක එක්ලාස 23000 කරන්ට් එක හල්ලන්න කියලා කරන්ට් වද්දා ගන්න. ඒ හේතුව මේ පැවිද්දන්ගේ මේ ගිහින් වැඩිය පහත් මානසික මට්ටම නිසා. විනය සම්බන්ධයෙන් නම් පැහැදිලිවම ගිහින් දෙබ අත්දැකීමක් නැහැ. තියෙනවනම් ඒක මේ පැවිද්දම් පිළිබඳව උපහාසාත්මක විනය දැනුමක්. තියෙන කෙනෙකුට කියන්නේ නෝ ඔයා බහින්න වතුරට. බහැලා කතා කරන්න. ඒකවත් බැන්නම් ආයෙන ඔයා ගොඩ ඉන්න අපි වතුරේ ඉන්නේ. අපි අපේ කම්පැනි එකකින් හරි අහලා වැඩේ කරගන්නම් කියනවා මිසක් යන්න එපා. ගියන්ගේ උපදේශ නමුත් ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති දැනගන්න දන්නේ නැත්නම් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ විනය උගන්වන්නේ ගිහි එක්කද සංඝයාට? විද්‍යාලංකාර විශ්වවිද්‍යාලේ පාළි උගන්වන්නේ ගිහියෙක්ද සංඝයාට කිසිම සංඝයා නමක් නැහැ විනය උගන්වන්නේ. ඒ විනය උගන්වන මහත්තයා මගේ ළඟට අඬ ගහනවා. හොඳට විනය දන්නවා. ඇත්තටම කියලා දෙන්න තරම් දන්නවා. නැත්නම් අපි කොච්චර පිරීලාද බලන්න සංඝයාට විනය උගන්වන්නට සංඝයා නමක් නැහැ විශ්වවිද්‍යාලේ. සංඝයාට පාළි උගන්වන්නට සංඝයා නමක් නැහැ විශ්වවිද්‍යාලේ. එතකොට අපිට ඉතින් සැලුට් ගහන්න වෙනවා ගිහියෙකුට. වෙන්න දෙන්න එපා ඒ වැඩේ. නායකත්වයේ ගන්න එක නා නායකත්වයේ දෙන්න බැරි නම් මුළු සභාවම අනාතයි. ඒ නිසා මේ වගේ ප්‍රශ්න ගියෝ කියන දේවල් මතු කරන්නත් එපා. අපි එච්චරම බංකොලොත් නෑ. කීවන්න වේරුකාණ ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලේ. එතකොට තොරතුරු දැනගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මනේ සහ පරයන්කේ භාවනා කරගෙන යන විට කය තුල රළු ආකාරයෙන් හාරාගෙන යන්නාසේ දැනේ. එවිට දත දුගතද්ද දැනේ. එවිට කලින් තිබූ රළු ගතිය නැති වී ටිකෙන් ටික කය සැහැල්ලුවේ. මේ ගෞරවයෙන් පහදා දෙන්න. පිංසදු වේවා. වර ඉස්සලා කිව්වාගේ ඒ කරනකොට තමන් ඇවිදින බව දන්න ඕන. ඉඳගෙන නෙවෙයි, හිටගෙන නෙවෙයි, නිදාගෙන කියලා. ඔය එකක්වත් නෙවෙයි ඉස්සරහට ගන්න ඕනේ. මම ඇවිදින බව තියේදී මොන රළුකම ආවත් මොන කරදරයාවත් සක්මනේ හිත කැඩිලා නැහැ. ඇවිදින බව දන්න තාක්කල් ඒ නිසා මේ දේවල් වලට හිත කරදර ගන්න වෙනුවට පුළුවන් තරම් ඇවිදින බව දන්නවද කියන එක වார்த்தාවට ඇතුල් කරලා ඇතුල් කරන්න උත්සාහ කරන එතකොටම ප්‍රශ්න නැති වෙනවා. ඉවර වෙනවා. ගෞරවනීයයන් පානන් වහන්සේ අවසරයි. ආගන්තුක යෝගාවචරයෙකුට මුලින්ම සතිය සාදාගන්නේ කෙසේද? කරුණාවෙන් පැහැදිලි කර දෙන්න ලෙස මෙන් ඉල්ලා සිටිමි. ඔව් මේක සාමාන්‍යයෙන් අහන්නේ ඉවර වෙලා යන දවසේ. අනේ ස්වාමීන් වහන්සේ අන්දිසලා කමටහනක් දෙන්න බැරිද කියලා. මෙච්චර තොවිල නටලා ඉවරනාට පස්සේ අහනවා මේ සතිය පිටෝන හැටි පොඩ්ඩක් මට කියලා දෙන්න බැරිද කියලා. ඒකයි මම පටන් ගන්නකොට කියනහට මූලික උපදේශ පන්තිට අහුම්කන් දුන්නද තේරුණාද ඒකේ පැයක්ම අරගෙන උගන්වන්නේ සතිය පිටෝන එක තමයි. දැන් තවත් දෙකක් ගියාට පස්සේ අහනවා ස්වාමීන් නිකන් විහිළු කියලා නැතර කළ පොඩක් සතිය කියන කියලා දෙනවා. ඔය ඔය විහිළු කර හිටිය ඇති මට පොඩක් සතිය ගැන කියලා දෙන්නකෝ. ඉතින් මං කරුණාවෙන් ඉල්ලා හිටනවා මේ මූලික බණපඩිය ඉල්ලන්න මේ අපේ මාත්‍යට විවේක තියෙන වෙලාවක අහන්න දෙයි. නැවතත් අහන්න. ඒකේ ඕකම තමයි කියලා දෙන්නේ. නැවත එහෙම ප්‍රශ්නයක් අහන්න මම දැන මට තේින් විදිහට ඉඩ තිබුණා නම් මම ওই පැය ගන්න විනාඩි ගන්න වැඩි කළ එක කියනවා. ඒ නිසයි මම කියන්නේ මේ වෙලාවේ මේ බලම්පටිය අහලා තේරුණාද කියලා කියන්නේ එතකොට ප්‍රශ්න විසඳෙනවා. නැත්තම් අහන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්න කොටස් තුනයි මා භාවනා කරන විට සක්මන් භාවනාව වැඩිපුර කරමි. නමුත් පරයන්ක භාවනාව කිරීමට මා අකමැතිය. එහෙත් පැය භාගයක කාලයක් හෝ පරයන්ක භාවනාවද කරන්නෙමි. සක්මන් භාවනාව වැඩිපුර කිරීම වැරදිද? නිවැරදිද? දෙවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනා කරන විට වම දකුණු වශයෙන් මෙනෙහි කරන විට නැවතින විටදී නැවතීම වශයෙන්ද හැරෙන විටදී හැරෙන වශයෙන්ද මෙනෙහි කළ යුතුයද? තුන්වෙනි ප්‍රශ්නය පරයක භාවනාවේදී භාවනාව කරන විට කකුල හිරිවැටීමක් හෝ ඇති වූ විට ඉරියව්ව මාරු කිරීම සුදුසුද නොසුදුසුද යන්න පැහැදිලි කරන්න. වහන්සේට නිවන් සුව. මට මේ ප්‍රශ්න දෙක යන තැන තමයි අර සක්පණදි කතා කරනකොට වගේ අරමුණ කොහොමද වැටෙන්නේ කියන තොරතුරු තියෙනවා නම් ඊට සාපේක්ෂව වේදනාවට කොහොමද වැඩ කරන්නේ සද්දෝට වැඩ කරන්න කී හැකියි. ඉඳගෙන පැය භාගයක් ඉන්නවයි කියලා තිනවා වරින් වර අකමැත්තෙන්. නමුත් ඉඳගෙන මොකද්ද කරන්නේ කොහොමද අරමුණ ඉදිරිපත් වීම කියන එක නැත්තම් ඉතින් මං යන්නේ කොහොමද වේදනාවට මොකද්ද කරන්න ඕනේ. ඒ නිසා මම මේ මෑණියන්ට ස්තුතිවන්ත වුණා. ඒ ගැන කතා කරන්න අපිට අවස්ථාවක් ඇති කරමු නිසා ඒ නිසා භාවනා මූල කර්මස්ථානයේ තොරතුරු ටිකක් ඇතුල් කරන්න බලන්න. එතකොට මට උනන්දුවක් ඇති වෙනවා. නැත්තම් මගේ අඬු කැඩුනා වගේ මූල කර්මත්තාන තොරතුරු නැතුව මොන බාධාවක් ගැන කතා කරත් මට විග්‍රහ කරන්න බෑ. නැවත සරක් ඒ ප්‍රශ්න ලියනද තමන්ගේ ඉඳගෙන ඉන්නකොට මොනවද වැටහෙන්නේ? සක්මන් කරනකොට මොනවද වැටහෙන්නේ කියලා එතකොට අපි ගමු ප්‍රශ්නේ සාකච්ඡා. ගරු ස්වාමීන් වහන්සේ විකාලයේ චීස් වැනි දෑ ආහාරයට ගැනීම සුදුසුද පෙන්වා දෙන්න. සමහර නිකායවල වල සුදුසුයි කියලා කියනවා. සමහර වගේ නෑ කියනවා. අපි මෙහි අරගෙන තියෙන නුසුදුසුයි කියන පදනමයි. නමුත් වෙන තැනකට ගියාට පස්සේ කවුරු හරි දැක්කොත් ඒ සමාජයේ ප්‍රසිද්ධිය එක පාවිච්චි කරනවා නිග්‍රහ කරන්න එපා. මොකද සමහර කට්ටියම සම්මත කරන තියෙනවා. මොකද දී කිරි සහ වෙඬරු අකැපයි. කැපයි. කිරි සහ දී කිරි අකැපයි. අතරමැද තියෙන චීස් ඒ කාලේ බුදුසසුනේ ඉන්න කාලේ තිබිලා නැහැ. ඒ නිසා ඒක පිළිබඳ විනය සාකච්ඡාවක් නැහැ. ඉතින් එහාට බිඳුනට පස්සේ බටර් සහ ගිතෙල් වුණාට පස්සේ කැපයි. ඉතින් මෙහා තියෙන කිරි සහ දීකිරි අකැපයි. ඒ නිසා මේ චීස් පිළිබඳව ඉන්න තැන විග්‍රහය දැනගෙන ඒ අනුව හැසිරෙන එකයි කරන්න තියෙන්නේ. මෙහෙදී අකැපයි කියලා බාර ගන්න. ලිඛිත ප්‍රශ්න පමණයි. හොඳයි අපි විනාඩි 35ක් විතර වැඩිපුර අරගෙන තියෙන නිසා අපිට විනාඩි 25ක විතර කාලයක් තියෙනවා. ඊගාව පරියන්කයට යන්න ඉස්සලා සක්මන් කරන්න. ඒ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්චි සියලු දෙනාටම තෙරුවන් සරණයි